අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි අපි අද 129 වෙනි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සම්මත වර්ෂයෙන් 2016 ඔක්තෝබර් මාසේ 3 වෙනිදා. ඉතින් අපි සියලු දෙනාම ධර්ම දේශනාව සඳහා සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංයුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා අභිඤ්ඤය පංච විමුක්තායතනානීති තී <coughs> අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවක නේවාසිකව පූර්ණ කාලීනව යෙදී ගත කරන අවස්ථාවක්. ඉතින් මේක අපේ ජීවිතේට කලාතුරකින් හම්බ වෙන දුර්ලභ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් පෙර කළ පිනක ආනිසංස වාරයක් කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවක් අපිට හම්බෙච්චාම අපි ඒකට සාසනික වශයෙන් කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ඉතින් ඒ ක්ෂණ සම්පත්තියේ වටිනාකම දන්න කෙනා එතයික තියෙන දුර්ලභ ගම්බීර භාවයේ දන්න කෙනා ඒකේ උපරිම ඵලපරෝජන නෙලා ගැනීම සඳහා ඒකට කරන්න පුළුවන් අනුග්‍රහ කටයුතු. මේ නිසා ඒ වගේ වැඩමුළුවක් ගැන හැඟීමක් ඇති වැඩමුළුවේ පළපරෝජන පිළිබඳ හැඟීමක් ඇති යෝගාචරයක් වශයෙන් අපි කෙසේ පිළිපැදිය යුතුද කෙසේ සප්පාය කරනු සලසා දිය යුතුද කෙසේ මේකට අනුග්‍රහ කළ යුතුද කියලා අපි වගේ පුංචි මොලයක් ඇති කෙනෙකුට කොහොමඩක්වත් තීන්දුව කරන්න බෑ. ඒක මහ විශාල විෂයක්. ඒක අඩුපාඩු ගන්න නිසානේ අපි මේ තාම අද්දද්ද ඉන්නේ. නමුත් ඒකේ තියෙන ගැඹීරත්වය නිසාත් අපිට ඒක කරගන්න බැරි නිසාත් නැත්නම් සාකල්යෙම සම්පූර්ණයෙන් කරගන්න බැරි නිසාත් සර්වජන් වහන්සේ තමන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාන ප්‍රතිලාභයට පස්සේ නැත්නම් බුදු වුණාට පස්සේ අපි වගේ පැත්තෙන් කල්පනා කරලා ආධුනිකයෙක්ගේ පැත්තෙන් ආධිකම්මිකයෙක්ගේ පැත්තෙන් කල්පනා කරලා සර්වජන් වහන්සේ ඒ අනුග්‍රහ කටයුතු දේවල් ලයිස්තු ගත කරලා අනුග්‍රහිත සූත්‍රය සඳහන් කරලා තියෙනවා. ඒ අනුගහිත සූත්‍රයේ සංග්‍රහ වෙන්නේ ਸਰවඥ දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ විදේතේම අංගුත්තර නිකාය පංචක නිපාතේ. ඉතින් අපේ දවසේ මාතෘකාවට යන්න ඉස්සර වෙලා අපි චාරිත්‍රාක් වශයෙන් මෙතෙක් කරපු හැම වැඩමුළුවක කළා වගේ මේ අනුග්‍රහිත සූත්‍රයේ වශයෙන් අපිට තියෙන වගකීම් භාරය. නැත්නම් අපි සාමූහිකව සහ එක එක්කෙනෙක් පෞද්ගලිකව අපිට මේ වගේ වැඩමුළුවකදී ගත කරනකොට තියෙන සාමූහික වගකීම් භාරය, පෞද්ගලික වගකීම් භාරය පිළිබඳව අනුග්‍රහිත සූත්‍රය අපි ඉස්සරහින් තියාන පොඩි මතක් කිරීමක් කරනවා සංවේග පහල කරන්න. ඒනි අනුව සර්වචනාංශයේ මේ අනුග්‍රහිත පහ පෙන්නකොට ඉස්ලාම කියන්නේ මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වෙන කෙනා සීල අනුග්‍රහිතය කරන්න ඕනේ වෙනතට වඩා සීලය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. එහෙමනම් කාය වචන දෙකේ හික්මීම පිළිබඳව සීතල භාවයේ පිළිබඳව ශිෂ්ටාචාර ගතිය පිළිබඳව මහාත්ම ගතිය පිළිබඳව මුරුදු මෙලෙක් භාවයේ පිළිබඳව විශේෂයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇවතුම් පැවතුම් වෙනස් කරනවා. මේකට ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ අපි හිත අලුත් කරගන්න කාරණාවක් කරගන්නවා. අපි එදිනදා ජීවිතේ කාම ලෝකේ ගත කරනවා නෙවෙයි අපි දැන් භාවනා මධ්‍යස්ථානක ඉන්නේ. මම සිල් ඇඳලා ඉන්නේ. සිල් සිල් රිදී ඇඳලා ඉන්නේ. සිල් සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා අපි අපේ ඇඳුම් විනාශ කරනවා, කාලසටහන විනාශ කරනවා, සීලයක පිළිරනවා. එදි මේ සීලයක පිළිහිටීම කිසිසේත්ම විධානයක් නෙවෙයි. අනිකුත් ආගම් වලගේ විධානයක් නෙවෙයි. ਸਰවචන්සේ පණවන ලද්දක්. නමුත් අනවන ලද්දක් නෙවෙයි. ඒ නිසා මේකට කියනවා අනක් නැති පණක් කියලා. ඥානවන්තයා ඒක බොහොම සාදරයෙන් පැලඳ ගන්නවා මල් මාලයක් වාගේ. මෝඩයට පේන්නේ මේක පොල්කටු මාලයක් වාගේ. මේක මා කරදරයක්. ඉතින් ඒක ඒ කෙනා මේ සිල් රකින්න කියනකට සිල් රකින්නේ. ඉතින් ඒ කෙනාට එතකොට ඒ කෙනාගෙන් සීලයට අනුග්‍රහ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සීලය අනුග්‍රහ අනුග්‍රහයක් විදිහට කෙරෙන්න නම් නැත්නම් සීල අනුග්‍රහිතේ වෙන්න නම් මේ සරුවචන් වහන්සේගේ සීලය නැත්නම් මේ සාසනික සීලය මේ අනිකුත් ඇඟවල තියෙන මේ වෘත අනිකුත් තැන්වල තියෙන අනපනත් එක්ක හොඳට තේරුම් ගන්න ඒ තේරුම් ගත්ත කෙනාට තමයි ඒක විමුක්ත ආයතනයක් වඩටපත් වෙන්නේ. අපි මේ සාකච්ඡා කරන්න හදන මාතෘකාට සම්බන්ධයි ඒකයි. ඒ නිසා අපි දන්නවා මෙතෙන් එනකොට අපි කල්ැතුවම හැම කෙනාම දැනුවත් කරනවා. අඩුම ලන්සුව උපෝසත අට්ඨාංග සීලේ. ඉතින් ඒක හැම කෙනාම ඒක රැකේ නැත්නම් ඒ ඒ කෙනා උගලට රබේත් බොණ්ඩ හදනවනම් ඉතින් ඉහාට කරන අනුග්‍රහ ගැන කුමන කතාවද? ඒ නිසා Taman කල්පනා කරගන්න ඕනේ මේ ඉන්න ටිකේ මං ඉන්නේ භාවනා මධ්‍යස්ථානයක මං ඉන්නේ සීලතුන් මැද මම මේ ඇඳුම් ඇවතුම් පැවතුම් සියල්ලම මේ සීලයට ගැලපෙන්න ඕන කියලා යම් කෙනෙක් එහෙම නොවුනොත් ඒ සිල්පද අනුගමනය කරේ නැත්නම් මෙතන දාන දෙන්න එන කෙනයි මේ භාවනා කරන එක නෑ අතර වෙනසක් ඇත්තේ නෑ මෙතෙන්ට වැඩට එන මිනිස්සයයි මේ සිල් රකින්න කෙනා අතර වෙනසක් නැහැ. ඉතින් ඒක නිසා ඒ ඇත්තෝ යම්ත විදියකට මේ කාට හරි අව탁සීරුවක් කරා නම් ඒ පැත්තට දොස් යනවා. හැබැයි මේ පැත්තට දොස් වෙනවා. තමයි මේ තරම් වෙන්න හැසිරෙන්න දන්නේ මෙතන භාවනා කරන කෙනෙක් වශයෙන් හැසිරෙන්න දන්නේ නැත්නම් ඉතින් අනිගොල්ල මොනට කියලා ගහන්න ඉඩ තියෙනවා. මේ ඒගොල්ලන්ගේ දොස් කියනට වැඩිය අපි සලකා ගන්න ඕනේ. මේ මිනිස්සු මේ ඇවිල්ලා මේ උපස්ථාන ඔක්කොම කරන්නේ වෙන මොනම දෙයකටවත් ආදම්බද්ද නිදහසෙන්ටවත් අපායට බයටවත් රාජානකටවත් නෙවෙයි සීලෙට. එනිසා අපේ සීලය අපි රැක ගන්නවා. දෙක සූතානුග්ගහිතේ. අපි මේ කරන්න හදන වැඩේ. මේ තව වටින කාලෙක පැයක් අපි වෙන් කරනවා කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්න. අපි යමක්කම දන්නේ නැති අය නෙවෙයිනේ හොඳටම දන්න අය. ඇයි මේ කවුරුත් කියන සුතේකට කවුරුත් කියලා දෙන දෙකට අහුම්කම් දෙන්නේ මේ සුතය නැති වුණොත් අපි අර පරණ පුරුදු අපේ මති මතාන්තරත් එක්ක කටයුතු කරන්න යෑම නිසා අපි ওই ෂට ප්‍රඥාව, චින්තාමය ඥාන ඉස්සරහට එන්නේ තියෙනවා. ඒ නිසා සුතමේ ඥාන අවශ්‍යයි. හිතට අලුත් පොහොර, අලුත් ආහාර දෙන්න ඕනේ. ඒ සඳහා සුතය එහෙම නැත්නම් මේ දේශනා ක්‍රමය බුදුජානන්සේ අනුමත කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා ශාසනයක් අලුත් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඇති වෙච්චාම ඒක පැවතෙන්න ටිකට ඒක පැතිරෙන්න ඔය වගේ 이르දි ප්‍රාතිහාර්ය ආදේශනා ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා ප්‍රාතිහාර්ය තුනක් තියෙනවා. ඉතින් ඒවා 이르දි ප්‍රාතිහාර්ය කරනකොට ශාස්ත්‍රුන් වහන්සේ සෙනග නොකා නොබී පිටිපස්සේ යනවා. ඒ අර 이르දි ප්‍රාතිහාර්ය බලන්න. ආදේශනා ප්‍රාතිහාර්ය කියලා කියන්නේ අනුංග සිත් බලා සිත් හතර විස්තර කරන කොටත් මිනිසු පේන කාට් පෙර බඩ මිනිස් පිටපත් වගේ සාසුණාන්ත පිටිපතේ යනවා. අනිත් එක තමයි අනුශාසන ප්‍රාතිහාර්ය මෙන්න මේ දේ කරපම් මේ දේ නොකරපම් කියලා සුත මේ වශයෙන් කියලා දෙන එකත් අනුව යන පිරිසක් ඉන්න. ඕකෙන් ඔය 이르දි ප්‍රාතිහාරයටයි 이르දි ප්‍රාතිහාරයටයි ආදේශනා ප්‍රාතිහාරයට තමයි සෙනග ඇදෙන්නේ. ඔය අනුශාසනා ප්‍රාතිහාරයට අනිත් තාම සුළු පිරිසක් මැජික් බලන්න ඕන කට්ටිය යන්නේ මැජික් පෙන්වන නාට්‍යිකාවට. පේන අහන්න යන්න ඕන කට්ටිය යන්නේ ඒ පේන කියන කට්ටියට. නමුත් අනුශාසනා ප්‍රාතිහාරයට යන්නේ ඥානවන්තයා පමණයි. බුදුජානන්සේ සඳහන් කරලා තිනවා ඉර්ධි ප්‍රාතිහාරය ආදේශනා ප්‍රාතිහාරය අනාර්ය ක්‍රම. සද්ධර්මයක සද්ධර්ම ශාසනයක තියෙන්නේ අනුශාසනා ප්‍රාතිහාර්ය පමණයි ඒක ආර්ය ක්‍රමයක්. ඒක නිසා ඊර්ති ප්‍රාත්‍යහාරේ බාණ්ඩ යනවනම් ඒ පලාත දිහා බලන්නවත් එපා. එහෙම නැත්නම් කවුරු හරි මේ හිත බලලා කමටහන් දෙනවා හිත බලලා කටයුතු කරනවා නේ පැත්ත බලන්න එපයි කියන එක අපිට ලොකු සෝන්නාදලා මුල ඇතුවම කියලා තියෙනවා. ඒ නිසා අපි මෙතෙක් කල් ගිය පාරේදී <clears throat> අපි හිතුවේ මේ කවුරු හරි ඇවිල්ලා විදේකින් අපිට මේ විදියට මේ රිලෙවිය බඩව පැටව බඩ බැඳගෙන යන්නේ. ඒ වගේ අපි නිවනට අඬ ගහන්නේ යයි. එහෙම නැත්නම් එඬේර ඇවිල්ලා මේ බැටල් රෑන දක්වන්න වගේ අපි දක්කයි කියලා. ඒ කිසිම දෙයක් කරන්න බෑ කියලා බුදුසජනන්සේ සඳහන් කරනවා. මේ කියන දෙන බණ තේරෙන්නේ නැත්නම් එනදි වැඩක් නැහැ. එහෙනම් ඒ කියන්නේ ඒකේනා මේ සාසනික ක්ෂණ සම්පත්‍ය අඳුරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මැජික් නම් අපි බලාපොරොත්තු වෙන ඉදිරි ප්‍රාතිහාර්ය නම් එහෙනම් ඉතින් මේ නිස්සරණ වනේ වැඩමුළු වලට සම්බන්ධ නොවුනට කමක් නැහැ. මම මේ මතක් කරන්නේ විදේතේම මේ සංවිධානය කර නැත්තඳ. ඉංගියක් හරි පේන්න තියෙනවා නම් මෙතෙන් ඩවිල් වෙලා මේ පේන බලව ගන්න, අල්ල බලා සාත්‍තර කියව ගන්න, එතන ඉද්ධි ප්‍රාතිහාර්ය පාණ්ඩ පිකිනි වැලෙම කපලා දාන්න. එහෙම කට්ටිය මෙතන ආවට කමක් නැහැ. ආපු කෙනා වුණත් ඒ නොකිය වෙච්ච අඩුපාඩුකම් තියෙනවා නම් මතක තියානින්න බුදුහාමුදුරුවන්ට පට වේරලා තේරුම් කරලා දීලා තියෙනවා. අනුශාසනා ප්‍රාතිහාර්ය විතරයි ආර්ය ක්‍රමේ අනිතෝ අනාර්ය ක්‍රමේ. ඒක කෙරෙන්නේ සුතමේ ඥානය හරහා. කෙනෙක් තව කෙනෙකුට කියන එච්චරයි. මේ බුදුරජාණන්සේ ක්‍රමයේ කියන එකම ඉගැන්වීම් ක්‍රමය ශ්‍රාවක දේතක සම්බන්ධතාවය. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. උන්නා උන්වහන්සේ කියන දේ අපි අහගෙන ඉන්නවා. ඒ සුතමේ ඥානය සඳහා සුතමේ අනුග්‍රහිතයක් අපිට අවශ්‍ය නැත්නම් සුතමේ ඥානෙ ලබා ගැනීමට අපි අප කැප වෙන්න ඕන. දැන් අපි මේ පාඩම් මැදයන් නෙවෙයිනේ. මේක ඉස්කෝලේ පන්ති කාමරේකුත් නෙවෙයි. නමුත් පන්ති කාමරේක ඉන්න ආදුනික අයහතර නොතේරෙන පොඩි දරුවෙක් වගේ අපි මේ කතාවට මේ දේශනාවට අහුම්කම් දෙන්න ඕනේ. හරි අමාරුයි. ඒ හේතුව අපි ගොඩක් දේවල් දන්නවා. අපේ කුප්පිය පිරලා තියෙන. ආයේ මේකට වක් කරන්න බෑ. ඉතින් ඒකට වක් කරන වක් කරන දේවල් පිට යනවා. ඒක නිසා සඳහන් කරනවා <clears throat> මේ සුතමේ ඥාණයට සූදානම් වෙනකොට දෙවනි භාෂාව ඉගෙන ගන්න උත්සාහ කරන වැඩිහිටියෙක් වගේ මේක එක සැරේ එන්නේ නැහැ ඇතුළට. මොකද අපේ වාදන පිළිලා. ඒ පිළිලා තියෙන වාදන මොනෝ පිටින් වැක්කරුවත් දෝරේ ගලනවා මිසක් ඇතුළට යන්නේ නිසා ටික ටික ටික ටික මේ සුතමේ ඥාණය දීලා ඒක උකහා ගන්න පුළුවන් තාලෙට මේ හිත හැදෙන්න එක බණකින් කෙරෙන්නේ එක රාත්‍රියකින් මේක වෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත අහන්න ඕන නැවත නැවත කියනවට කියනවා බණ කියනවායි කිය. එකම දේ නැවත නැවත කියනවට බීලයි කියලා හිතනවා. බීපු මිනිස්සුත් ඒක තමයි කරන්නේ. එකම කියවනවා. එකම දේ නැවත නැවත කියනවා බණ කියනවායි කියන නිසා කවුරක්වත් බණ කියනවට වැඩිය බයිලා කියන එකට කැමති. බයිලා අලුත් කර කර කියනවනේ. බණේ නම් එකමයි කියන්නේ. ඒ නිසා සුතමේ ඥානයේදී එකෙන් අල්ලන්න පුළුවන් මේ මනුස්සයා වෙනසක් පතාගෙන අපකැප වෙන්න අනුග්‍රහ කරන්න කැමතිද? එහෙම නැත්නම් මේ අද කාලේ බණ වාගේ මොනවද යනවනේ රට පුරා. ඒකට යන සෙනඟ දිහා බලන්න. ඉල්ලුම හැටියට සැපයුම හදා හදා කියනවා. අලුත් අලුත් පද හදා හදා කියනවා. ඉතින් එච්චර බණ කියලා තියෙද්දි රට නරක වෙන්නේ කොහොමයි? ඇයි මේ රට නොමග යන්නේ? බන වගේ જાති කියනවා. ඒක නිසා දෙපැත්තටම වගකීමක් තියෙනවා. අපි යන මාතෘකාවට අදාළ අපි සාකච්ඡා කරනවා. ඒකම මට ඇහෙන දේත් මගේ මාතෘකාවට අදාළ නැත්තම් නෑ වුණා වගේ ඒකට අනුග්‍රහ නොකර සිටීම හරිම අමාරුයි අද. ඒ කොච්චර අමාරුද කියනවනම් ඔය අන්‍යාගමික ධර්මයේ පතුරවන්නේ විචක්ෂණ කතිකයන්ගේ කතාවල් හරහා පමණයි. ඒගොල්ලෝ ලෝකේ ඉන්න හොඳම කතිකය තෝරගෙන මේ මේ පණිවිඩය කිව්වොත් පැයකට මෙච්චර ගාණක් ගෙවනවා කිව්වහම වේදිකා සැරසිලිද සද්දද ඔක්කොම ලස්සන දාලා දුන්නාට පස්සේ අපේ කට්ටිය මත් වෙලා අහගෙන ඉන්නවා දෙවුණු දැටි තුන් සැරේ අහනකොට අන්තර්ගතයක් නැතුණත් ඒකට නතු වෙනවා. ਸਰවඥාසිකාවේ ඒ කෝලම් මොනවත් නැහැ. සුත්‍රමය ඥානෙ කැමැති නම් මේක නැවත නැවත අහන්න කරගෙන කරගෙන යනකොට Tamanට ඊ හරහමත් විමුක්ත ආයතනයක් ලබන්න පුළුවන් බව තමයි අපි අද දවසේ මාතෘකාවට ගන්න හදාන්නේ. නමුත් අපි ඒක දැන්ට මෙතනින් නතර කරලා ඊගාව කාරණාව බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සාකච්ඡා අනුකයි. ඔය කියන දේ ඇහුවට Tamanට ඕන ප්‍රශ්නෙට සාකච්ඡා යොමු කරන්න පුළුවන් වෙන්නේ දෙබසකදී තමයි. සාකච්ඡාවකදී තමයි. ඉතින් සාකච්ඡාවක් සාස්ත්‍රු සාසනෙන් අර කොහොක්වත් නැහැ. අනිත් තැනක මේ සුද්ධ ලියවිල්ල ප්‍රශ්නෙට ලක් කරන්න බෑ. සුද්ධ ලියවිල්ල පිළිබඳ ප්‍රශ්න ඇහුවොත් සදාකාලික අපායයි. කියන දේ අහපන්. බුදුරජාණන් වහන්සේ මෙච්චර සරුවත්න වෙලා කියලා තියෙනවා මං කියන කිසිම දෙයක් පරීක්ෂා කරන්න තෝ ගන්න එපා. ඒක සාකච්ඡා කරලා අභිවෘද්ධිය තේරෙනවනම් ඉස්සලගේ ඉඳේ පසර ගැලපෙනවනම් පසගේ ඉඳේ ඉතරාට ගැලපෙනවනම් ව්‍යාකරණට ගැලපෙනවනම් විතරක් බාර ගන්න බුදුන් කිව්වයි කියලා ගුරුන් කිව්වයි කියලා බාර ගන්න එපයි කියලා. ඒක නිසා සාකච්ඡාවක් අවශ්‍යයි. අපි ඒක සඳහා සෑහෙන වෙලාවක් ගන්නවා. අපි උදේ මේ දවල් හොරිය සාකච්ඡා සඳහන් වෙලා ගත්තා. මම පුද්ගලයෙක් වශයෙන් මම දන්නවා පැහැදිලිවම මම අද මෙතන ඉන්නේ ධර්ම සාකච්ඡා නිසායි කියලා. මම මේක හොයන 77 78 79 වසරවල කිසිම තැනක මේ වගේ භාවනා මධ්‍යස්ථාන නැහැ, භාවනා ගුරුවරු නැහැ, පොත් නැහැ. හොයන්න ගියාට පස්සේ කසාකච්ඡාව හරහා තමයි අපිට අවශ්‍ය ධර්ම කොටස් මතු කරගෙන මේ කල්යාණ මිත්‍යෙද්ද නැද්ද කියන්නේ පුදුමාකාර යෙදවුමකට අවස්ථාව ලැබිච්ච නිසා මට කාරණා කාරණා තේරුම් ගන්න, මිනිස්සේ කඳුනා ගන්න, මේ වගේ අද කතා කරන්න හැම හැකියාවක්ම අවිල්ල තියෙන්නේ සාකච්ඡා අනුග්‍රහිතේ තියෙන අපූර්වත්වය හරහා. ඒක අත්‍යවශ්‍යයි. Tamange අවබෝධයේදී කාරණාවට අදාළව කතා කරන්නත් නැත්නම් පසුබිමට අදාළව කතා කරන්නත් කියන දේ පිළිසිදුව කියන්නත් ලෝක සාසන සේවාවටත් නිසා සාකච්ඡා අනුගහිතේ ඉතා වැදගත් හරියට පරියංක භාවනා කරන එකන සක්මන් භාවනා කරනවා වගේ. සක්මන් භාවනා කරන තෝ දිගට පරියංක කෙරුවට හරියන්නේ නැහැ වගේ. සුතුමි ඥානෙ විතරක් හරියන්නේ සාකච්ඡාව අවශ්‍යයි. ඒක නිසා අපි සාකච්ඡාට පොළඹ ගන්න. ප්‍රශ්න අහන්න පොළඹ ගන්න. පුළුවන් කියලා දෙන්න ඕනේ මේ සාකච්ඡාවට ගන්න මෙන්න මේ ප්‍රශ්න විතරයි. ඒක සඳහා කටයුතු කරන්න ඕනේ කියලා. මම හිතනවා අපි නිස්සරණවනේ ලංකාවේ භාවනා ක්‍රම වලට විශාල වෙනසක් ඇති කරනවා නම් ඒ වෙනස අපි ඇති කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇති කරනවා වෙන්නේ කවදා හරි අපි මේ අද පුරුදු කරන තියෙන මේ සාකච්ඡා අනුග්‍රහිතේ මතු પરම්පරාවට ලොකු පෙළ ගැස්මක් වෙනවා. ඒ නිසා ඒකට හැඩ ගැහෙන්න බැරි නම් මේ ප්‍රවාහයට ඇතුල් වෙන්න අමාරුයි. මේ ප්‍රවාහයට ඇතුල් වෙනකොට භාවනා කරන්නත් ඕනේ. බණහන්දත් ඕනේ. නමුත් තම ප්‍රශ්නයක් අහන ස්වරූපය ඒ අහන ප්‍රශ්නේ අදාළ භාවයේ පිළිබඳව Tamanට වග වෙන්න බැරි නම් දෙගුණයක් පස්සට යන්න වෙයි පශ්චාත්තාපේ. Tamange අහන ප්‍රශ්නේ අදාළ භාවයේ තා වගවීම තියෙනවා නම් දෙගුණයක් ඉස්සරහට යයි. ඒ නිසා ඒකට මම මුළු වැඩමුළුව පුරාම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව. ඒ නිසා මේ අද දේශනා කරන දේශනාවේ ප්‍රශ්න තියෙනවා නම් ඒකත් සාකච්ඡාට ලක් කරන්න. මෙන්න මේ කාරණා තුන තියෙන කෙනාට විතරයි සමතනුග්ගහිත විපස්සනානුග්ගහිත කියලා පරියංක භාවනාවේදී සක්මන් කරනකොට සමත භාවනා කරන්න පුළුවන් වෙන්නේ. විපස්සනා භාවනා හරියන්නේ. එහෙම නැතුව මේ ඇමරිකන් බුද්ධ ආගම වගේ එක පාරට වාඩි වෙලා විපස්සනා කරන්න පටන් අරගත්තට පස්සේ පටන් අරගත්තට පසුබිම සකස් වීම නැත්තම් ඒ සංස්කෘතිය නැත්තම් ඒ පළවෙන්නේ ඒකට කියනවා ලොකු ගස් උගුල්ලා හිටවන්න බෑ. පොඩි පැලේ උගුල්ලා හිටවන්න පුළුවන්. නෙළුම් රෝගේ ඒත් එනවා. ආවට මොකද පැලේ අල්ලපු තැන හිටිනවා. ලොකු ගස් හිටවල තැනකින් තැනකට ගෙනියන්න බෑ. ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මුල් ටික අවශ්‍යයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි ඉන්න කාලය තුල නිතර කල්පනා කරන්න මගේ සීලානුගහිතේ තියනවාද? සීලයේ අදි සීලයක් වඩපත් වෙන්න මම නිතරම හික්මෙන ගතිය තියනවාද? සුතානුගහිතේ වතින් මේ කියලා දෙන දේවල් මිස මේ gedirin ගෙන ආපු කුණු කන්දල් කලින් අහපු දේවල් පොඩ්ඩකට පැත්තක තියන්න පුළුවන්ද? ඒ වගේම සාකච්ඡා කරනකොට අදාළ පසුබිමට අදාළව සාකච්ඡා කරන්න පුළුවන්ද? නැත්නම් මේ මුළු සභාවම නොමගරින අනවශ්‍ය ප්‍රශ්න මේකට ඇදලා දානවද කියන එක දැනගන්න ඕනේ. ඒත් ඔක්කොම ලෑස්ති කරගෙන ආඩ්‍ය වෙලා පරියන්කයට ගියොත් ඒ සුතය, ඒ සීලය, ඒ සාකච්ඡාව තමන්ගේ භාවනායේ පදනම සකස් කරලා දෙනවා. එතකොට ඇති වෙන මේ සමාධිය නැත්තම් හිතේ සමාහිත බව ඒකෝදි භාවය එහෙම නැත්නම් ඒකාග්‍රතාවය තමයි ප්‍රඥාවට පාදක වෙන්නේ. ඉතින් මේ අනුග්‍රහිත පිළිබඳව මේ කාලය ගත කරලා පස්සේ ධර්ම දේශනාවලිය පළවෙනිම ධර්ම දේනාවස් දේශනාවතින් අපි යනවා මේ සාරිපුත්‍ර සාංශය උගන්වන්න හදන කතමේ පංච ධම්මා අභිඤ්ඤයා කියන ප්‍රශ්නේ. ඒක පිළිබඳව කිටි මතක් කිරීමක් කරනවා නම් හඳුනා දීමක් කරනවා නම් මේක සඳහන් වෙලා තියෙන්නේ දසුත්තර සූත්‍රය. දසුත්තර සූත්‍රය දීඝනිකාය පොතේ අන්තිමට සදාන් වෙන සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි විශේෂත්ව කීපයක්ම තියෙනවා. එකක් තමයි මේක සර්වඥ දේශිත සූත්‍රයක් නෙවෙයි අපගේ ධර්ම භාණ්ඩාගාරික මහා සාරිපුත්‍ර සංසය දේශනා කරපු එකක්. ඒ වගේම පළවෙනි වතාවට මිනිස් ඉතිහාසයේ මේ ඥාණය ගොනු කරන්න හදපු වෙලාවක්. ඥාන විභාගයක් ඇති කරපු වෙලාව. ඥානේ ප්‍රස්ථාරගත කරපු පළවෙනි අවස්ථාව. ඉතින් ඒකටම පෙරම් පුරාගෙන අවිලා තිනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මේ අපි වාගේ අවුරුදු 2600කට පස්සේ පහළ වෙන අය කොයි විදිහට මේ ශාසනය දිහා බලයිද බුදුහාමරංගේ කුලඟක්වත් නැහැ. වෙන රටක ඉන්නේ කොහොම මේ බුදු වෙලිය බුදු සුවඳ ලබයිද කියන එක එදා පුදුම විදිහට කල්පනා කරපු ස්වාමීන් වහන්සේ තමක්. එහෙම නොවුනනම් අපට අද මේ තියෙන ශරීරේ නෑ මේ තියෙන සැකිල්ල දැක ගන්න හම්බ වෙන්නේ ධර්ම කොටස් තියේවි හරියට පොළවේ හැමතැනම විසිරලා ගිය රත්තරන් වගේ. පොළවේ රත්තරන් තිබුණාට පළඳින්න බෑ. ඒක තියෙන්නේ කොටස් දශම බිඳුවයි 5කට වැඩි වුණොත් විතරයි රත්තරන් පොළව කියන්නේ. ඊට පස්සේ ඒක රත්තරන් කරන්න කොච්චර හොදන්න ඕනද? හොදලා හොදලා හොදලා තමයි රත්තරන් ටිකක් කරන්නේ. ඊට පස්සේ තමයි ඔය කරාඹුවකට මුද්දකට ගන්න. ඉතින් වගේ විසිරලා ගියා නම් අපිට ඒකෙන් රත්තරන් ගන්න බෑ. ගන්දල වශයෙන් කියනවා මහමුදේ තියෙන ඔක්කොම රත්තරන් ටික ගත්තොත් මීටර 16 16 16 ලොකු කුට්ටියක් ඇතුලේ තියෙනවා ඔකේ. ඔක්කොම තියෙන දිය වෙලා. කොහෙන්ද ගන්නෙ? රත්තරන් තියෙනවා ගන්න බෑ. ඒ වගේ තමයි සාරිපුත්‍ර සාංශය මේක මල් මාලාවට කොට ගැහුවේ නැත්තම් එදා අද වෙනකොට ගංගාවක් ඇවිල්ලා වැලි කන්දකට වී ගත්තා වගේ ඔයා ගන්න හම්බ වෙන්නේ නැහැ. මම මේ සරුවච්චන් වහන්සේ අව탁සිරු කරන්න හදන කෙනෙක් නෙවෙයි කරන්නේ. නමුත් සරුවචනාංශය ළඟේ වැගිරෙන මේ තරම් ධර්මස්කන්ධය උදේ ඉඳලා හැන්ද වෙනකන් අහලා සාරිපුත්තු සෝංශ විතරයි කල්පනා කෙරුවේ අපි වාගේ මේ ලංකාවේ උපදින නිසන් වනේ උපදින බණහන අයත් එයි ඉස්සරහට ඒකට කියන විනය ජනතාව කියලා මුන්දලා කොහොම මේක දැනගනීද කියලා. උන්වහන්සේ නිසා කෙරුවේ ප්‍රශ්න 10ක් ලැහැත්ති කරලා ඒ ප්‍රශ්න 10 එකේ ප්‍රශ්න දෙකේ ප්‍රශ්න තුනේ ප්‍රශ්න වශයෙන් 10 ප්‍රශ්න දක්වා ප්‍රශ්න 10ක් අහලා ප්‍රශ්න 10ට උත්තරත් උන්වහන්සේම සකස් කරපු නිසා දසුත්තර කියන නම සඳහන් කර දෙනවා 10 උපරිම කරගත්ත සූත්‍රය. උන්වහන්සේ අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ මේ සාසනේ වැඩ කරන කෙනාට ඊ타මත්ම උපකාර කරන බහූපකාර කියලායි සිංහල වචනේ තියෙන පාලි තියෙන බහුකාරෝ කියලා. ඒක ධර්මේ මොකක්ද කියලා. භවනා නොකරපු කෙනෙක්ගෙන් ඇහුවනම් අපි ගියාවේ එකම ධර්මයේ චතුරාර්ය සත්‍යය නැත්නම් පරිච්ඡ සම්පාදේ නැත්නම් රාග දෝෂ මොහ එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා එක එක එක නයි එක එක උත්තර දෙවි. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ අහන්න තරම් ඥානයක් තියෙනවා. අපිට ප්‍රශ්නේ අහන්නවත් ඥානයක් නැහැ. ඒ විතරක් නෙවෙයි උත්තර දෙන්නත් ඥානයක් තියෙනවා. උන්වහන්සේ සඳහන් කරන කතමේ ඒක ධම්මෝ බහුකාරෝ අප්පමාදෝ අප්‍රමාදය තමයි මුළු සාසනයම එක වචනයකට යට කරනවා නම් අප්‍රමාදයි අපිට කවදාක හිතන්නවත් බෑනේ අද ලංකාවේ ඉන්න ඔක්කොම බෞද්ධ එකතු කරලා සමීක්ෂණයක් තියලා අහන්න බුදුරජාණන්සේගේ ධර්ම වැඩියෙන්ම උපකාර කරන ධර්මය මොකද්ද කියලා එක එක් උත්තර දුන්නොත් පුදුමයි. ඔය විශ්වවිද්‍යාලේ ඉන්න මහාචාර්යවරයෙක් හරි ගායන අහන එක්කිනුටත් තේරෙන්නේ නැහැ. අඩු ගන්න ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැහැ. එහෙම කියාවි බෑ අඩු කරන්න බෑ. මේක මා විශාල දෙයක් කොහොමද එක වචෙන්ට අඩු කරන්න කියලා. ඉතින් සාරිපුත්‍ර සාංශ මේක පොඩි දරුවෙකුගේ දෙල්ලමක් වගේ. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ ප්‍රශ්නේ අහලා කියනවා අප්‍රමාදේ කියලා. මම මේක ඉගෙන ගත්ත පළවෙනි දවසේ මං උඩ ගිහිල්ලා බිම වැටුණා. අපිට කවදාකවත් දහම් පාසලක කවදාකවත් පාඩම් පන්තියක මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ සමස්තයක් වශයෙන් ගත්තොත් අප්‍රමාදේ කියලා අහලවත් තිබුණේ ඒක මට අහන්න හම්බුනේ අබෞද්ධයකින්. ඒක තවත් අරුමයක් වුණා. ඒ නිසා මම රණ්ඩු කරා. මං කෝ ඔබතුමාට වැරදිලා. එහෙනම් අපේ දහම් පාදලේ අපිට කියලා දෙන්න එපාය. අපිට බුද්ධහම ගැන ඉතාමත් ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නමක්. මට ඒ නිසා සම්මාන සාතිකයක් ලැබිලා තියෙනවා. ඒ සර් කවදාවත් කියලා නැහැ. මුළු බුද්ධ ආගමේම හරපද්ධතිය අප්‍රමාදී කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා තොපි වගේ මැට්ටන්ට කියලා දීලා වැඩක් නැහැ. ඇත්ත කිව්වත් පිළිගන්න කැමති නැහැ. ලංකාවේ එක එක්කක් දන්නේ නැහැ. මහා ලොකෝට අපි සකසිරිපිරි ශ්‍රී ලංකාවේ ධර්මද්වීපය කියලා බෝඩ් ගහගෙන රට රාජ්‍ය වල ගිහිල්ලා ධර්මයේ පතුරවනවා. කායින් හරි ඇහුවොත් ඒ බුදුහාමරගේ එකම ධර්මය මොකද්ද කියලා? දෙනවා. උත්තර දෙයි. ඔ කිට්ටුවකින් අත්‍යන්නේ. එතකොට බලන්න සාරිපුත්‍ර සංස්කෘතේ ඥාණය ගොනු කිරීමේ වටිනාකම. ඒක ඉදිරිපත් කරන ස්වරූපයෙන් කාට හරි වරදින් නැතු හරියටම එල්ලෙටම එල්ලෙට කිව්වට කැවුත්තටම ගහන හැටි. පපුව අත ගාලා ගහන්නේ හැබැයි. ඒ වාගේ ප්‍රශ්න 10ක් අහනවා කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කතමේ ඒකෝ ධම්මෝ භාවේතබ්බෝ කතමේ ඒකේ ධම්මෝ පරිඤ්ඤය කතමෝ ඒකෝ ධම්මෝ හාන භාග්‍යෝ විශේෂ භාග්‍යෝ කියලා එක එක ධර්මයක් ප්‍රශ්න අහලා කායිමත් උත්තර බලාපොරොත්තු වෙන උත්තර දෙනවා ඒ කතමේ ද්වේ ධම්මා බහුකාරා ධර්ම දෙක මොකද්ද බහුකාරා සත්‍ත්‍ය සම්පජඤ්ඤංච අප්‍රමාදී කියන එක දෙකට කඩලා පෙන්නනවා දැන් එක නම් අප්‍රමාදේ. දෙක නම් සති සම්පජාඤ්ඤය. තුන නම් මොකද්ද? සත්පුරුෂ සන්තේයෝ සද්ධම්මතාවණං පතිරූපදේශ වාසෝච මේ අර එක ධර්මය අපිට කවදාකවත් බෑ මේක එකමයි මේ දෙකට කැඩලා තියෙන්නේ මේ දෙකමයි මේ තුනට කැඩලා තියෙන්නේ කියලා හිතාගන්න. ඒව ඇත්තට මේ ධර්මය පිළිබඳව තියෙන ಪರಿචය එහෙම නැත්නම් සුවිශේෂ ඥානය ඒක ඥාන විභාගය කියලා එපිස්ටමොලොජි කියලා වෙනම විද්‍යාවක්. Taman නිවන් දැකලා නිවන් දැකීමට හේතු වෙච්ච ධර්මයේ Tamanට අදාළ ටික විතරක් නෙවෙයි සකල ලෝකවාසීන්ගේ ධර්ම අරගෙන ඒක ගොනු කළ ප්‍රස්ථාර ඇඳලා විභාග කරලා උන්වහන්සේ හෙලි කරනවා සරුවච්චන් වහන්සේට දැනගන්න සරුවච්චන්සේ විරුද්ධ නම් ප්‍රතික්ෂේප කරා. මොකද සරුවච්චන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඊටතේදී සාරිපුත්‍ර සංසේ දන්නවා සරුවච්චන් වහන්සේ ඉස්සර සාරිපුත්‍ර සංසේ පිරිනවම් පානවා කියන. ඒක නිසා දන්නවා ඉස්සරහට මේ ඉතුරුලා ඉන්න කට්ටිය සංග්‍රහ මේක සංගීතය පවත්තලා එහෙම නැත්නම් පළවෙනි ධර්ම සංගායනාව දෙක තුන කරලා මේක ගොනුකරනද කිසි කෙනෙකුට මේකේ සැකිල්ල හදලා දෙන්න තේරෙන්නේ නැහැ. මේ මොකද ධර්ම සේනාධිපති සාරිපුත්තු සාන්තරේ ඒ නිසා උන්වහන්සේ සැකිල්ල හදලා තියෙනවා. අනික ඕන කෙනෙකුට ඇට සැකිල්ල තියෙනවා නම් මස් පුරවන්න පුළුවන්. <coughs> මස් පෙරේවා නම් හමක් අඳන්න පුළුවන්. හමක් ඇඳුවා නම් රෙදි අඳන්න පුළුවන්. සාරිපුත්‍ර තමයි පංජරිය හදලා දුන්නේ. ඒ සූත්‍රය තමයි දසුත්තර සූත්‍රය කියන්නේ. ඉතින් අපි මේ වෙනකොට වැඩමුළු 30 ගානකට විතර මේක පාවිච්චි කරලා එකේ පොත ඉවර කරලා තියෙනවා දෙකේ පොත ඉවර කරලා තියෙනවා තුනේ පොත ඉවර කරලා තියෙනවා හතරේ පොත ඉවර කරලා තියෙනවා දැන් ඉන්නේ පහේ පොතේ. ඒකෙත් අහනවා කතමේ පංච ධම්මා බහුකාරා කතමේ පංච ධම්මා භාවේතබ්බා ගත මේ පංච ධම්මා පරිඤ්ඤය පහතබ්බා ආහන භාග්‍යා විශේෂ භාග්‍යා කියලා ඒ ප්‍රශ්න රාශියක් අහලා උත්තර දෙනවා ඒව පිළිබඳව මම මෙච්චර ගොඩාක් විස්තර කරන්න යන්නේ මොකද හේතුව පැටිගත වෙලා තියෙනවා කාටරි අවශ්‍ය නම් මේ රාමුවේ අපි කොතනද ඉන්නේ කියන එක පෙන්වන්නයි මම මේ කතා කරේ ඒකේ දැන් අපි ඉන්නේ පහේ පොතේ පරිඤ්ඤය අභිඤ්ඤය පතෙන් පෙනුට නම වෙනි කාරණා. පහේ පොතේ නවවෙනි කාරණාවේ අභිඤ්ඤය වස්තු. ඒ කියන්නේ සුවිශේෂ ඥාණයෙන් දත යුත්ත මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ සමස්තයට පහටම එක ಉದ್ದೇಶයක් දෙනවා පංච විමුක්තායතනානි. විමුක්තායතන පහ තමයි මේ යටතේ ගැනෙන්නේ. ඊට පස්සේ නිද්දේශ වශයෙන් දෙනවා එක එකක් විමුක්තායතනයේ යටතේ ගැනෙන සුතමේ ඥාණය අන අහනකොටම නිවන් දකින තැනක් තියෙනවා අපේ ශාසනේ. හොඳ කුශාග්‍ර බුද්ධිමත් ඇත්තෝ අර පස්සේ කරන වැඩ මොනවක්වත් කරන්න ඕනේ අහනකොටම. ඒක හරියට ඉදිච්චාම ගෙඩි තියෙන අඹ ගහකට නගිනකොටම ගහ ඉල්ලනකොටම වැටෙන ගෙඩිත් තියෙනවා. කඩන්න ඕන ගෙඩිත් තියෙනවා. කලාතුරකින් කිරි වැඩිච්ච නැති ගෙඩිත් තියෙනවා. අන්නේ වගේ පළවෙනිම එක තමයි විමුක්තායතනවල පළවෙනි එක මේ සුත්තමය ඥානෙයි. ඒක පරිසම්පදා මාර්ගයේ පළවෙනිම සඳහන් කර තියෙන සුතමේ ඥානය සෝතාවධානයේ පඤ්ඤා සුතමේ ඥාන. කවුරු හරි යමක් කියනකොට ඒට අවධානය යොමු කිරීමේ ඥානය ඒක හරියට තින්ත පොණ කඩදාසියක ඒ තින්ත උරා ගැනීමේ හැකියාව වගේ කවුරු හරි කියනකොට Tamande ඒක උකහා ගැනීමේ හැකියාව. අද ඒක අන්තිමටම අඩු වෙලා තියෙනවා. කියන මිනිස්සු කොච්චර දෝ විචිත්‍රව කිව්වට අහන කෙනා ඒ වෙලාවේ පොල් ගගා ඉන්නවා. කාර් එකක් එලවනවා. ඒ නැත්නම් කතා කර කර ඉන්නවා. ඉතින් ඒ නිසා ඒවට කියනවා ඇහෙන බණ කියලා. නමුත් සියලු වැඩ බහා තබලා සුදු වෙනකන ඒකටම ආන්කර කරන අහන බණ කියලා. අද එහෙම බණ නැහැ. එහෙම මේ වගේ අපි එකතු වෙලා වාඩි වෙලා බණක් අහනවා කියන එක ඒකට කොච්චර පේ වෙන්න ඕනද කියලා බලන්න. හැබැයි ඇහෙන බණ නම් තොංගණ. ඒක කලේ පිටින් වැක්කලා යන වතුර වගේ. කැලේ මුනින්න වපුවාම වතුර වැක්කෙනවා වගේ. ඉතින් ඒකේ පොඩි මං හිතනවා මේක නොකිය ඉන්නන හොඳයි කියලා. අව탁සේරුවක් තියෙනවා. නොකරනවා නම් හොඳයි. නාම ඉන්න කියන එක නෙවෙයි තියෙන්නේ කරනවා නම් ඒකටම සැදී පැහැදිලා ඇවිල්ලා බණ ටිකක් අහන්න හම්බ වෙනවා නම් විමුක්ත ආයතනයක්. බණ අහනකොටම ඉඳ ගන්නකොටම තමයි තේරෙනවා මගේ ජීවිතේ සියලුම වැඩ බහා තබලා මම මේ බනහන් ඉඳ ගන්නවා කියලා. එතකොට තමයි Taman ළඟ ඒ කුසලතාවයේ තියෙනවනම් ඒ සෝතාවධානය කියන එක ආහන් දෙයට අවධානය යොමු වෙනවා කියන එක පුද්ගලයාට අයිති පාලනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. අවධානයට ලක් වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. පරිේශන ප්‍රතිඵල තමයි ඕනම දෙයකට අවධානය හිටින්නේ විනාඩි 35යි. 35 පැනපුව ගමන් ඉතින් නලියනවා වටපිට බන්නවා දැන් මගේ බන වෙලාවෙත් 35 පැනලා. ඉතින් ඊට පස්සේ කට්ටිය එක්ක බුදිනවා. එහෙනම් මොනවා හරි කල්පනා කරනවා. අනේ මේ සෝන්ද කොවිලා නැගිටලයිද කියලා හිතනවා. ඒ ටික තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ සෝතාව දාහනේ කතා කරනකොට අහන්නගේ පැත්තෙමුත් තියෙන වගවීමක්. දේශනා කරන්නගේ පැත්තෙත් වගවීමක් තියෙනවා. දේශනා කරන්නගේ පැත්තේ වගේ කීමට සාසනික වශයෙන් කියන්නේ ධර්මයක් විමුක්තායතන ශීර්ෂයෙන් බණක් කියන්න ඕන කියලා කියන්නේ මේ අහන කෙනා මොනවත්ක්ත්ම දන්නේ නැති කෙනෙක් වුණා. සරුවඥ දේශනාවක් දේශනා කරන්න කියලා තමනුත් අතුලිතින් පිහිටලා ඒ කෙනාට සම්පූර්ණ ආරම්භයේ පටන් අරගෙන නමුත් දේශනා ඉවර කරන්න ඉස්සලා නිවන් දකින තෙක් පාර සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. එහෙම නැතුව ආධුනික මට්ටමේම නතර කරොත් බණ දන්න කෙනා පහත් කළා සලකනවා. ඉහළම මට්ටමේ පටන් අරගත්තොත් කවදාවත් බණ අහපු නැති කෙනා මේ මොනවද කතා කරන්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දානවා. නිසන් වලට එනකොට උඟක් ඒ ප්‍රශ්න තියෙනවා. අපි නිසන් වලට ගිහිල්ලා බෑ අපි දන්නේ අපි භාවනා කරලා නැහැ කියලා උඟ දෙනෙක් ඒකේ නුසුදුසුකම් ප්‍රකාශ කරනවා. නමුත් කිසිම දවසක අපි ඒක අපේ පැත්තෙන් සුදුසුකමක් විදිහට ඕන සුදුසුකමක් විදිහට හලගන්න ඕනෙම මිනිසෙක් ආවත් අඩු ගානේ මුස්ලිම් මිනිසෙක් ආව. කතෝලික මිනිසෙක් ආව. Hindu මිනිසෙක් ආවත් අපි කියනවා එහෙම එකක් නැහැ. අපි මෙතන වැඩ පිළිවෙල තියෙන්නේම ආධුනිකයෙකුට තමයි. අනික කඩියාවයි කියලා වැරද්දක් නැහැ. ඒ නිසා අන්නේ ඒ විදිහට සෝතා විමුක්තායතන ශීර්ෂයෙන් බණ කියනවනම් එයා ආනුභුබ්බී කතං කතේ සාමේති ධම්මං දේසේ තබ්බෝ තමන් බණ කියනකොට මේ බුද්ධ දේශනාවක් මං ඉදිරිපත් කරන නිසා ආනුපූර්ව පිළිවෙලට යන්න ඕන. අද කීප එක හෙටත් අල්ලන්න නැත්නම් මුලින් කීප එක ඊගායකට අවදාර කරන්න ඕන. ඒ නිසා මේ වැඩමුළුවේදී කරන්නේ ධර්ම දේශනා මාලාවකට පාවිච්චි කරනවා. අපි එකම පිරිස එකම වහලයට හම්බෙන්න නිසා අද කියන එක අපි හෙටට ආදාර කරගන්නවා. හෙට කියන එක අනිද්දාට ආදාර කරගන්නවා. ඒ ක්‍රමය මේ තාක්කල් අපට සාර්ථකත්වයක් ගෙනහැර තියෙනවා. එසේ නමුත් ආරම්භයේදී කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට වගේ ඒක සම්දර්ශනය කරලා පෙන්වන්න ඕනේ. අපිට මේ හම්බෙලා තියෙන අවස්ථාව ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. ශාසනික පණිවිඩයක් පැතිරෙන මුල්ම අවස්ථාව දේශක ශ්‍රාවක සම්බන්ධතාවයක්. ඒ කතාවක් කරනකොට අනුපුබ්බේ කතං ගතේ සාමිති ධම්මං දේශේ තබ්බෝ කියනකොට සරුවච්චන් වහන්සේම මේ සාරිපුත්‍ර සාන්තද මේ සරුවච්චන් වහන්සේම මේක සැකෙල්ල වෙන්නලා දීලා තියෙනවා. දන්නේ නැති කෙනෙක් සරුවච්චන් වහන්සේ ළඟට ආවනම් සරුවච්චන් වහන්සේට දැනුම් දෙන්න ඕනේ නම් මම සරුවච්ඥයි උඹට මෙන්න එකයි පණිවිඩය කියලා කියනවාට ඒක කෙලින් කියනවාට සරුවච්චන් වහන්සේ මේ මනුස්සයාට තේරෙන දාන කතාවෙන් තමයි පටන් අරගන්නේ. දාන කතාව කියන්නේ බත් කරන දෙයි. බත් බත් කරනවා දාන දීලා තියෙනවා බත් මේකෙන් තමයි අපි මිනිස්යන් අතර මෛත්‍රිය මෛසයන් අතර ගනුදෙනුව මුත්widetildeව නැතන් කියනවා අපේ හැටියට කියනවා නම් මේ ආර්ථිකයේ සමසේ බෙදී යෑම කියලා එකක් තියෙනනේ. අද සම්පූර්ණ ආර්ථිකයේ උඩු ඇටකුර වෙලා නැතිනේ. ලෝකේ ඉන්න 100ට එකක් මුළු ආර්ථිකයේම 180ක් විතර වගේ පාලනය කරනවා. කෑදරකම කිව්වම කෙලවරක් නැහැ. අර ඉතුරු වෙලා ඉන්න ඔක්කොටම ඉතුරු ටික උලා කණ්ඩාය වෙලා තියෙන්නේ. අර කෑදරයෝ ටික අනික් අයට බනත් කියනවා මේ මදිවට. ඕහොම කරලා හරියන්නේ නැහැ මේක මාධ්‍යම ආර්ථිකයකට හදන්න ඕනේ එන්න අපේ පස්සේ පොලිමේ අපි කියලා දෙන්නම් ඕගොල්ලන්ට කියලා අර තියෙන එක තూరు කරනවා. ඔය ඕනේ ආර්ථික විශේෂඥයන් අහන්න බලන්න මොසූරා කෑමෙන් තොරව කියන ආර්ථික විද්‍යාවක් තියෙනවද කියලා. මං විශ්වවිද්‍යාලේ ඉන්නකොට අවිල්ලි වෙලා ඒ කොමියුනිස්ට් වාදී කතාවක් කරන එකෙක් අපිට කියනවා ඇමරිකාව වගේ අධිරාජ්‍යවාදී රටක උගන්වන කුණු හරප මේ ඇවිල්ලා ආර්ථික විද්‍යාව උගන්වන්නේ උන් අපිට ආදරේටද අපිව සුරකන්න. අපි එහි කියලා PhD අරන් ඇවිල්ලා මෙහෙට කතා කරන්න ගියාම ඒගොල්ලෝ කොලර් එක අප් කරගෙන අපිට උගන්වනවා ඕම කරලා බෑ මේ ආර්ථිකය හදන්න ඕනේ. අනේ ගමයි බන්දලයි ඒක තුනනම් ආර්ථිකය හදනවා. අපිට තිබුණා මේ ආර්ථිකය. ඔය කවුරුත් බයිලා කියන්න ඕනේ අපිට තිබුණ ඩිසෙන්ට්‍රලයිස්ඩ් එකක්. විවිධාංග බෙදිලා ගිය ආර්ථිකයක්. ඒකට දැන් අලුත් වචන තියෙන ABCD ආර්ථිකය. අල පතල කොස් දෙල් ඉවරයි. කාටවත් බිම දාන්න බෑ. ඔය නූඩ්ල්ස් ඉල්ලන්නයි පිටරට දේවල් කන්න ගියොත් නම් හොඳලගේ බයිලා හඬ වෙනවා කොලෙස්ටරෝල් හදා ගන්න වෙනවා heart attack හදා ගන්න වෙනවා. නිසා දාන කතාවේ තියෙන්නේ දුප්පත් මිනිසර දීපා. තම්බිච්ච බත දීපා. උට තල්ලි දෙන්නත් එපා. මොනක්වත් දීලා හරියන්නේ සංඝයාට දීපන් තැම්පිච්ච බත. එච්චරයි. ඒකට අපි කියනවා දාන කතාව කියලා. මොකද අපිට තේරෙනවානේ බඩ ගිනිනකොට මොන මොකක් කරන්න බෑ කියලා. ඒ නිසා ඒ වෙලාවට බඩ ටිකක් හම් වෙන කොච්චර වටිනවද? මේ දාන කතාවෙන් තමයි අපි manussත්වය හදා බෙදාගන්නේ. මේක ඇත්තට ගැඹුරු තියෙන්නේ ආර්ථිකයේ සමසේ බෙදී යෑම. මේක කවම තැනකවත් කිසිම දේශපාලනඥයෙක් කතා කරන්න කැමති නැහැ. කිසිම ආර්ථික විශේෂඥයෙක් කතා කරන්නේ කිසිම සමාජ විද්‍යාඥයෙක් දැකලා තියෙන බලන්න දන් දීපන් කියලා කරන කතාව. අයියෝ දන් දුන්නොත් ආර්ථිකයක් හදන්න බෑ. පුළුවන් තරම් බැංකුවට දාගන්නilla, කුට්ටි කඩාගන්නilla, එකතු කරපල්ලයි කියන එක නේ කියන්නේ. නමුත් සරුවචනන්සේ බුදු වුණාට පස්සේ කියන්නේ මොකද්ද? අනේ දානි කියලා දීපන්. උඹ ඔතන ඉන්නේ අම්මගේ තනි කිරි ටික බීලානේ. උන්දට දීපන්. උඹ ඔතන ඉන්නේ ගුරුවරයා උගන්වපු නිසා නේ උන්දලාට දීපන්. එහෙම නැත්නම් කොහෙද මේක හරියන්නේ? ඉපදිච්ච ගමන් කාටවත් හම්බ වෙනවද කියලා මට පාම්පිටි ගෝණියකුයි ලක්ෂ්ප්‍රියාරේමේ වදනකොට ඒව වදන්නේ නැහැ නේ. කවුරු හරි දෙන්න එපායි. ඒ නිසා දීපල්ලා. ඒක අනෙක් පැත්ත දින දෙනකොට ලැබෙනවා. මේකෙන් තමයි පටන් අරගන්නේ ආගම කියන එක. ඊට පස්සේ කියනවා දෙනකොට මේකට අල්ලා ගන්න ඕනේ ඉස්සලා මිනිස්සු ටික. ඇත්තට මාත් ටික කරන්න ඕනේ නැත්තම් මේකට දාන්න තියෙනවා. කොච්චර කෙරුවක් කොච්චර මේ මේ විපස්සනා උගන්වුවත් දාන දෙන්න පොඩ්ඩක් ධෛර්යය ඊට පස්සේ කියන්න ඕනේ සිල්වත් ඉඳගෙන සිල්ලුතුකට දාන දෙනකොට දානේ මහත්ඵලයි මානසංසයි. දානේ උසස් කරන හැටි කියනවා. ඊට පස්සේ කියන ඔය දෙක දන්නවනම් මේක තමයි නිවනට නගින ඉනිමඟ. දාන සීල වෙන මොකක්වත් ඕනේ ඒතියෙදි මෙච්චර ගාණක් මැරෙන මැරෙන එක යන්නේ ඇයි අපායේ? දානේ නැහැ සීලේ නැහැ. ඒක නිසා මැරෙන මැරෙන එක ආපයි. ඔය කොච්චර ලොකු මෙව කරගෙන ගියත් තාම නම් හැබැයි සංඛ්‍යාලයකට ලැබිලා නැහැ කී දෙනෙක් උඩට ගියාද කී දෙනෙක් පල්ලයට ගියාද කියලා. නමුත් කියලා තියෙනවා පෘතජ්ජනයට අපාය සකගේ සදිසම් මැරුණාට පස්සේ අපායම තමයි. මොකද දාහනේ නැහැ සීලේ නැහැ. අපිට කොච්චර දේවල් වල විශේෂඥතාවය තිබුණත් අපිට සල්ලි තිබුණාට නම්බුකාර වුණාට තරුණ වුණාට ලස්සන වුණාට කුලවන්ත වුණාට දාන සීල දෙක නැත්තම් එනයිසින් පල්ලෙහාට තමයි යන්නේ. ඔළුව පල්ලෙහාට කද්දක කකුල් දෙක උඩ තියාන හෙලකින් පල්ලෙහාට ඇදෙනවට ගියානවා. ඒ මොකක් නිසාද? කාමානං ආදීනවං ඕකාර සංකිලේස. අපි කාමයට පහඳිනවා කිව්වහම කාමයට කඹරනවා කිව්වහම සීමාවක් නැහැ. අරතනන් ස්වර්ග ක්‍රමයක් තියේදී දාන සීල කියන මේ manussත්වයේ පිපෙදෙන సౌందర్යාත්මක කටයුතු දෙකක් තියෙද්දී අපි දවසට කොච්චර ටිකද කල්පනා කරන දාන සීල ගැන අපි කල්පනා කරන්නෙම කුට්ටිය කඩා ගන්න. සූරකන්. සීල වෙනුවට කල්පනා කරන්නේ සීලේ නෝන්ජලයන්ගේ වැඩක්. අපි ස්පෝර්ට්ස් එක තියෙන්න ඕන. හරියට එල්ල බලලා කවුතර වෙඩි තියන්න පුළුවන් වෙන්න ඕන. මාළු අල්ලන්න ඕන. වෙන වෙන සෙල්ලම් කරන්න ඕන සීලය කියන එක මෝඩයන්ගේ වැඩක් කියලා මේකනේ අද මුළු අධ්‍යාපන ක්‍රමයේ පුරාම තියෙන්නේ. පැහැදිලිවම කිසිම තැනක නෑ මේ සීලයේ තියෙන එකක් ලංකාවගේ රටවල් වල තියෙනවට පැරණි සම්ප්‍රදාය තියෙන නිසා මම එකම තැනයි ගරු කරන්නේ දහම් පාසලේ තියෙනවා දහම් පාසලේ අධ්‍යාපනත් එක්ක සීලයක් නැත්තම් ඇත්තේ නෑ ඉතින් ඒ නිසා කොච්චර උගත්තු හිටියත් අන්තිමට මූණ දිහා බලන්න දුකේට හැකි පල්ලෙහාට තමයි යන්නේ තරහට නෙවෙයි වෙන සිද්ධි ඒකයි. ඒතියෙද්දි මේ කාමයේ ආදීනව නිසා ඕකාර සංකලේශේ නිසා යම් කිසි කෙනෙකුට තේරෙනව නම් මේ පාර ගියේ එකෙක් අත්තත්ත මුත්ත දත්ත වනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑ මුත්ත පවා ඔක්කොම පල්ලෙහාට ගියා නම් උඹත් උකේ උච්චරම තමයි. නිසා කරුණා කරලා මේ දාන සීල දෙකවත් පිටිබුණට වැඩිය අම්මා අප්පා කෙරුවට වැඩිය කරපන් ඊයේ කෙරුවට වැඩිය අද කරපන් කියලා යන්න පටන් ගත්තොත් යාට තේරෙනවා මේ දෙකෙන්ම තියෙන්නේ දාන සීල කියන දෙකේම තියෙන නයිස්ක්‍රම්‍ය අතහැරීම මිස රැස් කිරීම නෙවෙයි කියලා. ඉතින් ඒකට ආර්ථිකයට හරස් කැපෙනවා. දේශපාලනට හරස් කැපෙනවා. සමාජ මට්ටමට හරස් කැපෙනවා. ඒ නිසා අපට හරි අමාරුයි අතහැරීම කියන එක ඉස්සරහින් තියාගන්න. නමුත් දැන් මෙතෙන්ද එනකොට ඕක දිද්ද වෙලානේ. අපි ඉන්නේ අපේ ගෙදර නෙවෙයි. අපි ඉන්නේ අපිට ඕන දේව යන්න කන තැනක නෙවෙයි. දෙන දෙයක් අම්බල දෙන දෙයක් ආවන් එළල දින පැතුවක බුදියපන්. දැන් අතහැරලා තියෙන්නේ. හරක බාන පිළිබඳ ප්‍රශ්න අපිට නැහැ. රත්තරම් මිනිමුතු පිළිබඳ ප්‍රශ්න නැහැ. ගංගේවල වල තියෙන මිනිසුන්ගේ ගානක ප්‍රශ්න නැහැ. අපිට තියෙන්නේ අපේ සීලය, සමාධිය, ප්‍රඥාව. ඒ නිසා මේ අතහැරීම නැත්තම් මේ අපි ඉන්නේ එක හිතනවද මේ ජීවිතේ මේ මොළ ධාතුවෙන් ආපු මේ ආත්ම ඉගෙන ගත්ත දැනුමක් කියලා. කවදාකවත් වෙන්න බෑ. සංසාර ගානක් ප්‍රාර්ථනා කරලා කරලා කරලා තමයි මේ මට්ටමට ඇවිල්ලා මේ දුඹුරු ඇඳගෙන ඉන්න කට්ටිය ගැන කතා කරන්න එපා. ඒක ඒ හිත යහා ගිය කට්ටියක් ඒ. අඩු ගානේ මේ ගෙවල් දොරවල් පැත්තක දාලා මේ වගේ එකතු වෙලා සාමූහික බණක් භාවනාවක් කරන්න මේ ඇති වෙච්ච අබිනිෂ්ක්‍රමණය එවනත මේ අතහැරීම తాවකාලික හෝ ස්ථිරව ඒ හිතන්නවත් බෑ අපි ඉගෙනගත්ත ශාස්ත්‍රවල හැටියට කොටිම්ම කියනවා අපිට මේකවත් දිගට කරන්න බැරි ඉගෙනගත්ත ශාස්ත්‍රයේ හරස් කැපෙන නිසා අපි නෑදෑයෝ වලි අදින නිසා ඒක නොතිබුණා නම් අපිට මීට කලින් ආභිනිෂ්ක්‍මණය කරන්න තිබ්බා. නමුත් ඒ තනං දත්තිත් එක මැද දිව බේරලා ඉන්නා වගේ අපිට මේ පොඩ්ඩිත්තක් එන්න පුළුවන් උනේ අර දානේ නිසානේ අර සීලේ නිසානේ අර ස්වර්ග කතාව නිසානේ කාමයාගේ ආධිනව නිසානේ අන්නේ අභිනිෂ්ක්‍මණය ගැන කතා කරනකොට යම් කිසි කෙනෙක්ගේ හිත කල්ල චිත්තම් මුද චිත්තම් උදක්ක චිත්තම් පසන්න චිත්තම් කියන විදිහට කලල් කරපු මඩක් වගේ උද්‍යෝගිමත් වෙලා ප්‍රසන්න වෙලා විනීවරණ වුණොත් එතින් තමයි සරුවචාන්සේ සාමුක්කාන්තික දේශනාවක් කරන්නේ. එතින්ට යනකම්ම මේ දේශනා ක්‍රමයෙන් හිත හදන්න ඕන. හැදෙන්න ඕනේ. ලක්ෂයකට බණ කියනකොට එක්කෙනෙක් දෙන්නෙක් හැදෙනවා. ඒක අහනකොටම සිද්ධ වෙනවා. බණ අහනකොටම සිද්ධ වෙනවා. ඒකට අපි කියනවා සෝ බණ අහනකොට විමුක්තිය ලබන විමුක්ත ආයතනය කියලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට "යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතුන් තථාගතෝ ආහව" කියනකොටම වැඩ ඉවරයි. ඒ මොකද ඒ තරම පිරිච්ච කල. තට්ටු කරනකොටම හැරෙනවා. නමුත් අපිට බෑ. අපිට ඒක මදි. නමුත් මේක තමයි ආරම්භය. ඒ නිසා මේ සෝතාවධානයේ පඤ්ඤා කියලා යමක් කියනකොට කන් යොමාගෙන හිත නමාගෙන අට්ටිකත්තා මානසිකත්තා සම්බන්ධෝච්චෝ සමන්නා හරිත්තා කියන මුළු හදින්ම ඒකට බනහඬ කොච්චර පිං කරලා තියෙනවද කොච්චර පිං කරලා තියෙනවද අපිට ඒකට අවධානය යොමු කරගෙන ඉන්න. ඉතින් ඒ නිසා ඒ ටික පෙළ ගැහෙනකොට ඒ මිනිස්යාගේ මොලේ හෝ හිත හෝ සෛලයක් සෛලයක් පාසා සියල්ලම මේ ධර්මය උකහාගන්න මොන්න තරම් පෙළගැස්මක් වෙන්න ඕනද? මොකද ඒක තමයි සරුවචන්සේ ඉස්සල්ලාම තියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ හෝ ඉදාවුසෝ බික්කු සත්තන් ධම් සත්තා ධම්මං දේසීති. සාරිපුත්‍ර සාංශේ කියනවා එවැත්ති මේක මම කියන්නේ යම් වෙලාවක ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එහෙම තනං අඤ්‍යතරෝවා කරුට්ටහනියෝ සබ්‍රක්‍මචාරීසු. එහෙම නැත්නම් සරුවචන්සේගේ ගෝලෙක් බණ කියනවා. අන්න ඒ වගේ වෙලාවදී තත තත ධම්මං ධම්මේ අත් සංවේදී හෝති ධම්ම සංවේදී හෝති. ඒ අහනකොට වෙන දේවල් අනිවිත වෙන්නෙත් නැහැ ඊය ගැන හිතන්නෙත් නැහැ හෙට ගැන හිතන්නෙත් නැහැ වෙන කෙනෙක් ගැන හිතන්නෙත් නැහැ වෙන තැනක් ගැන හිතන්නෙත් නැහැ මේ ඇහෙන අර්ථය ධර්මයේ අර්ථයට සංවේදී වෙනවා නම් ඒක හරියට පුදුම එකලසකට එන්න පටන් අර ගන්නවා එල්ලවීමකට එල්ල වෙනවා ඊට පස්සේ අර්ථ සංවේදේ හරහා ධම්ම සංවේදේ පහළ වෙනවා. අත්ත ධම්ම නිරුත්ති ප්‍රතිපහන ක්‍රමයට තමයි ඕක යන්නේ. අර්ථය කියලා කියන්නේ සාමාන්‍ය සම්මුති ඥානෙ. අර්ථ ශාස්ත්‍රය. ඒකට ඒකට තේරෙන්න ඕනේ මේ අහන බණ මගේ මෙලව සාර්ථක කරනවා, පරිලව සාර්ථක කරනවා. මටත් සුභ සිද්ධිය සලසනවා, ලෝකයාටත් සුභ සිද්ධිය සලකනවා කියලා මේ අත්ත සංවේදී නොවුනොත් බුදුහාමුදුරුවෝ බණ කිව්වත් අවධානයේ පැත්තට යන්නේ එහෙම ගියේ නැත්තම් ධම්මපසං වේදී වෙන්නෙම නැහැ. සරුවචනසේ ඉන්න කාලේ ඔය පේස කියලා අස්වැලෙන්දෙක් සරුවචනසේ ළඟට ඇවිල්ලා සරුවචනසේ පූජාවකුත් කරලා කියනවා මං අටසිල් සමාදන් වෙලා ඉන්නේ කියලා. මේ බුදුහාමුදුරන් කියන්නේ. ඒ තරම් පිං ඇති මිනිස්සෙක්. ඉතින් බුදුසසුනසේ කියනවා හොඳයි එහෙමනම් පොඩක් වාඩි වෙන්න මම මේ පුද්ගලයෝ හතර જાතියක් ඉන්නවා. හතර જાති ගැන කතා කරන්න හදන්නේ කියනකොට මෙවන්සා කියනවා අනේ ස්වාංශ අස්සලෙන් දෙක වශයෙන් මට හරියට වැඩ. ඒ නිසා බණහන්ට නම් ඉන්න වෙලාවක් නැහැ. මම යඤ්ඤා. උදන්සි හිම තුෂ්ණි භාවයටපත් වෙනවා. එතකොටම ආනන්ද ස්වාමීන් උපස්ථානට ඇවිල්ලා කියන මේ මනුස්සයා මේ පද හතර ඇහුවනම් සෝවන් වෙනවා කියලා. පින්න නැහැ. එතකොට ආනන්ද ස්වාමීන් සිකුර සිවුර සකස් කරලා වැඳලා කියන අවසරය භාග්‍යවතුන් වහන්සේ සාස්ෘණ වහන්සේ එයාට ඒ අවස්ථාව නැති වුණාට මටත් අනිකුත් අපේ ශ්‍රාවකයන්ටත් සිතසෝ පිණිස මේක දේශනා කරන්න කියලා කන්දරක සූත්‍රයේ අදත් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරෝ දන්නා මේ වෙනස තා පොඩ්ඩක් බණ ඇහුවනම් නිවන් දකින්නයි කියලා. නමුත් මේ මනසට අච්චර පිං කරලා අටසිල් සමාදන් වෙලා බුදුහාම ළඟට ඇවිල්ලා වැඳලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුන් බණ කිව්වත් කලෙ මොනින්නවල නම් තියෙන්නේ වෙන්නේ නැහැ වැඩි. ඒක නිසා ඒ බණ අහන වෙලාවේදී යම් කිසි කෙනෙක් ඒ ධර්මයට නැත්නම් ත්‍රිවිධ රත්ණයට ගෞරව සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට කටයුතු කරන්න ගියොත් ඒ කෙනා ශාසනයක් තියෙන වෙලාවේ අනික් අය පින් කරගද්දි මෙයා පව් කරගන්න නිසා ශාසනයක් තියදී බර ගාන පව් කරගන්න. ਸਰුවචනාංශ ගැනව තක්සේරු කරලා ධර්මය ගැන අව탁සේරු කරලා සංඝයා ගැන අව탁සේරු කරලා බරගානක් නිවනට පාර හොයා ගන්න අතර නවගා බරගානක් මේ හයි ටෙන්ෂන් එක වයරක ඇල්ලුවා වගේ එතනම කර වෙලා වැටෙනවා. ඒක මේ සරුවචනාතිගේ දෝෂයක් නෙවෙයි. ඒ නිසා අපි මෙවට යానකොට සැදී පැහැදී යන්න ඕන. ඒකට කියනවා සක්කච්ඡන් ධම්මං දේසීති කියලා සකස් කළ ධර්මයක් කියන්න ඕනේ. සකස් කළ ධර්මය අහන්න ඕනේ. එතකොට මේ මනසේ හැසිරෙන තාලෙන් ධර්මයට හැසිරෙන තාලෙන් එයා ඒ ධර්ම ගෞරවය කියලා එකට කියනවා. ඒ නිසා පොඩි සාමාන්‍ය කෙනෙකුට උගන්වනකොට අපි සීකියා පද 75ක් උගන්වනවා. ඒකෙන් තේරෙන සීකියා පද පොතක් තියෙන්නේ මෙන්න මේ මේ ලකුණු තියෙනවා නම් බණ කියන්න එපා. තොප්පි දාගෙන ඉන්නවනම් කුඩයක් කියලාගෙන ඉන්නවනම් ආයුධයක් අතේ තියාගෙන ඉන්නවනම් මේ මේ විදිහට නම් බණ කියන්න එපා. මොකද මේ මිනිස්සු අපායට යන්න හේතු වෙනවා ඒක. ඒ නිසා ධර්මයේ දේශනා කරන්න ඉස්සලා සලකා බලන්න මේ මේ කාරණා කිව්වොත් අහන කෙනා නෙවෙයි ආපත්‍ය සිද්ධ වෙන්නේ වැරද්ද සිද්ධ වෙන්නේ කියන කෙනා. නිසා මේ වටින දේවල් අතන මෙතන දාන්න එපා. දාන කෙනත් එහෙමයි ගන්න කෙනත් එහෙමයි. නිසා ධර්මයක් හම්බ වෙච්ච වෙලාවේ ඒ ධර්මය නැත්නම් මේ බණ අහනකොටම නිවන් දකින්න පුළුවන් තරමේ ධර්ම මෙව්වා. ඒ නිසා අපි සදී පහදී ගත කරනවා නම් කියන කෙනත් ඒ ගෞරවයෙන් කරනවා නම් අහන කෙනත් ඒ ගෞරවයෙන් කරනවා එකට කියනවා විමුක්තායතන ශීර්ෂයෙන් ධර්ම දේශනා කරනවා විමුක්තායතන ශීර්ෂයෙන් බණ අහනවායි කිය. ඉතින් ඒක අද අනවශ්‍ය විදිහට නැත්නම් ආන්තික වශයෙන් අර්ථකථනය දෙනවා මේ සෝවාන් වීම සඳහා අවශ්‍ය කරන්නේ බණ ඇහිම පමණයි මේ භාවනා කිරීම අවශ්‍ය නැහැ භාවනා කරන්නේ සෝවාන් විචය විතරයි ඒ නිසා වෙනමම බණ මේ දේශනා මාලාවල් තියෙනවා. ඒ සබ්බාසෝ සූත්‍රයෙන් අරගෙන පළවෙනි මාර්ග ඥානය ලැබෙන්නේ දසනා පහතබ්බා දැකීමෙන්මයි භාවනා කළා නෙවෙයි ඊට පස්සේ තමයි භාවනා පටන් ගන්න කියලා. ඒ දර්ශනය සෝවාන් වීම සඳහා බුදුහාමුදුරු කියපු එක. ඉතින් ඒක ප්‍රශ්නයක් ආපුවාම සෝවාන් මාර්ග ඥානයේ සඳහා කොතෙක් දුරට මේ ඇහිම සහ දැකීම උදව් වෙනවද කියලා බලනකොට අපිට සිද්ධ වෙනවා සෝවාන් මාර්ගී ඥාන සහ ඵල ඥානය කියලා මේ දෙකක් අපි දන්නවනේ අෂ්ටාර්ය පුද්ගල සංගරත්නය කිව්වහම යුගල හතරක්නේ පළවෙනි යුගලේ තමයි සෝවාන් මාර්ගස්ත සෝවාන් ඵලස්ත දැන් මාර්ගස්ත කියලා කියන්නේ මාර්ගයට පිළිපන් එතකොට කොතනදීද මාර්ගයට පිළිපන්න වෙන්නේ කොතනදීද ඵලයට පිළිපන්න වෙන්නේ ඵලයට පිළිපන්න වෙන්නේ ගෝත්‍ර භූ ඥානයේදී මාර්ගඵලයේ සාක්ෂාත් කරනකොට. නමුත් මාර්ගයට පිළිපන්න කියන එක කොතනද කියන එක එක එක ගුරුවරු එක එක විදිහට අර්ථකථන දෙනවා. මහසී සඩෝ ස්වාමීන් වහන්සේ දීලා තියෙන අර්ථකථනයේ ත්‍රිවිධ රත්නේ ධර්ණ ගිය හැම කෙනාම මාර්ගස්තයි කියලා. බුද්ධං සරණං ගච්ඡාමි කියපු ධම්මං සරණං ගච්ඡාමි කියපු සංඝං සරණං ගච්ඡාමි කියපු හැම දිනාම සෝවාන් මාර්ගයේ ඉන්නේ. මාර්ගයට අවිලා තියෙන්නේ. ඒ නිසා ඒ අපේ බුද්ධ ධර්ම සංඝ ධර්ම යන්නේ ඇහිල්ලෙන්නේ. භාවනා කරලා නෙවෙයිනේ. ඒ නිසා මාර්ගස්ත වෙන්න ඇත්ත වශයෙන් භාවනා කරලා තමයි. නමුත් මේක මේ බුද්ධං සරණං ගච්ඡාමි කියපු දවසේ ඉඳලා නිවන් දකින්න තාක් අපි කොච්චර චිත්තක්ෂණයක බුද්ධ සත්‍යනේ සිහිපත් කරමින් ඉනවද කොච්චර චිත්තක්ෂණ ප්‍රමාණයක් වෙන වෙන දේවල් සිහිපත් කරමින් ඉනවද කියන එකෙන් වැටෙනවා අපි කොච්චර සත්පුරුෂද අසත්පුරුෂද කියලා. අපි බුදුන් සරණ ගියා කියලා කිව්වට කොච්චරක් ඒකට ගැළපෙන විදිහට හැසිරෙනවද කියලා. නමුත් යම් කෙනෙකුට ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊයේ ධම්ම හේතුප්පබවා කිනෝට ඇහුවා වගේ එහෙම නැත්නම් බාහ්‍ය දාර්ශනිකයට බුදුරජාන්සේ බණ කිනෝට ඇහුවා වගේ ඒ බුදුන් සරණ යෑම එතන ඉඳලාම වර්ධනයකට හේතු වෙනවනම් බුදුජාන් වහන්සේ පවා දේශනා කරනවා ඒකේචි ධම්මං ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමච සම්ති අපාය භූමි. බුදුන් සරණ ගිය කිසි කෙනෙක් අපායට යන්නේ නැහැ කියන. මේ වචන කියනවා කියන එක නෙවෙයි ඒ සමාදන් වෙච්ච දේ අනුව ජීවත් වෙනවා නම් එයා එnde end end end ඔය මාර්ගයේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි තමයි භාවනා මධ්‍යස්ථානක ඉන්න කට්ටිය හැම කෙනාම ඒක කියන්න දෙයක් නැහැ බුදුන් සරණ යනවා. තිසරණ සරණ වෙනවා. ඊට පස්සේ අපි එහාට ගිහිලා සීලයක් ආරක්ෂා කරලා බණ භාවනා කරනකොට හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න ඕනේ මේ හැම එකක්ම බුද්ධානුස්සති භාවනාව. කරන හැම එකක්ම බුද්ධානුස්සති භාවනාව. ආහනපාන සතිය කිරුවත් බුද්ධානුස්සතියට වැටෙනවා. මොකද අපි මේ බුදුරජාණන් සික් කියලා දෙයක් කරන්නේ. ඒක නිසා අපිට ඒව අව탁සේරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ අප වෙලා කැප වෙලා තියෙන ශාසනයට කියලා ඒක ඇඟෙන්න එන්න ඒක යෙදිලා කරන්න කොච්චර කාලයක් ඒකත් එක්ක ගත කරන්න ඕනද කියන එක කරගෙන කරගෙන යනකොට තමයි තේරෙන්නේ. නිතරම බුදුන් එක ජීවත් වෙන්න නම් කොච්චරක් මේ ශරීරය පිරිසුදු තියාගෙන ඉන්න ඕනද? කොච්චරක් මේ හිත පිරිසිදු තියාගන්නද? කොච්චරක්නම් අපි නිතරම සත්පුරුෂයන් එක්ක ඉන්න ඕනද? කොච්චරක් අපි නිතරම ධර්මය අහන්න ඕනද? කොච්චරක් අපි නිතරම ඊට අනුයාතව කටයුතු කරන්න ධම්මානුධම්ම ප්‍රතිපatti ඉන්න ඕනද කියලා බලනකොට අපි කොච්චරක් මේක හෙලෙත් ආඩු කරගෙන ඉන්නේ කියලා තේරෙනවා. කලීතු බව දැනගත්තට අපි මේ දේශපාලන හේතු ආර්ථික හේතු සමාජික හේතු දාගෙන නොකරන වෙලාව වෙනකොට බුදු වචනේ බොරුවක් නෙවෙයි අර Taman ඒකට තරම් වෙන්නේ නැති නිසා මේ ඇහිච්ච ධර්මය නැත්නම් Taman ඒකට givisagata ධර්මය අනුධම්මචාරීව ධම්මාන ධර්ම ප්‍රතිපත්තිය දෙන්නේ නැත්තම් Tamante ආනිසංස නැහැ. ඒ නිසා අසූපමණින් තමයි මේක සිද්ධ වෙන්නේ ආරම්භයේදී. ඒක නිසා ඒක ඇහුණට පස්සේ ඒකට ගරුක සෝතාව දහණය කියලා. ඒකට අවධානයෙන් ගතු කරනවා නම් එහෙම නැත්නම් අත්ත් සංවේදීව කටයුතු කරනවා නම් ඒ කෙනාට ඒ අර්ථ සංවේදී නිසාම දහම්සොට රජුරවන්ට බණපදයක් ඇහෙනකොට ජීවිත පරිත්‍යාග කරන්න හිතුණා වගේ කය පරිත්‍යාග කරන්න හිතුණා වගේ ඒ ධර්මයේ ඇහෙනකොටම ප්‍රමෝදයක් පහළ වෙනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ප්‍රමෝදය කියලා කියන්නේ නිවනේම පූර්ව නිමිත්ත තමයි ප්‍රමෝදය කියලා කියන්නේ අසහනෙ නැතිකම අපි මුළු දවසම ගත කරන්නේ අසහනෙක ලොක්ක පොඩ්ඩක් කියලා ඒක කිසිම වෙනසක් නැහැ. ඔක්කොම ගත කරන්නේ අසහනයකට දරතේ කියනවා පරිලාහය කියනවා. ප්‍රමෝදය ඒකේ අනිත් පැත්ත. ඒක නිසා බණ අහනකොටම ඒ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියන විදිහට පෙර නොඇසු නොවිරූදයක් වගේ Tamanට තේරෙන්න පටන් ගන්නවා නම් මේක තමයි මම මට නියම අර්ථ කුසලයේ සලසන දේ ධම්ම අර්ථ සිද්ධිය සලසන දේ කියලා වැටහෙනවා නම් මෙන්න මේ ඇති වෙන බනහනකොට ඇති වෙන මේ ප්‍රමෝදය තමයි අපි හැබෑ වෙනස ඇති කරන්නේ. අපිට ඒ කායෙන්වත් අහන්න දෙයක් නැහැ. බුදුම ශාන්සේ කියනවා බනහනකොට ප්‍රමෝදයක් ඇති වුණාද කියන එක උඹයි දන්නේ. බන කියන එක නදන්නෙත් නැහැ අල්ලපු ගෙදර මනුස්සයා දන්නෙත් නැහැ. මේ බන හරිද වැරදිද කියලා දැනගන්න වෙන කුත්තුව ගහලා බලන්න ඕන කමක් නැහැ මීටරයකට දාලා බලන්න ඕන කමක් නැහැ මේ බන අහනකොට ප්‍රමෝදයක් එනවනම් නැත්නම් අසහනේ දුර්විමක් වෙනවනම් ඒක තමයි බන. එහෙම නැතුව කොච්චර ත්‍රිපිටක ධාරී විචිත්‍ර ධර්ම කතික කියන කටයුතු කරන්න ගියත් අහනකොට Tamanට ಗುಣ විශේෂයක් වෙන්නේ නැත්නම් මුණින් නව කලයකට වැතුරක් කරා වගේ තමයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට සුත්තයෙන් ඇහිමෙන් බණ ඇසීමෙන් නිවන් මාර්ගේ පෑදිනවද කියලා කියන්නේ බණ අහනකොට යාට ඇති වෙන මේ ප්‍රමෝදමත් වෙන ගතිය, කුල්මත් වෙන ගතිය, මේ ධර්මය මේ ඇහිම අබුද්ධෝත්පාද කාලවල කවදාකවත් කෙරෙන්නේ නැහැ. ලෝකේ තියෙන හරියක් තියෙන්නේ බොහෝම කෙටි කාලයයි බුද්ධෝත්පාද කාල. අනිත්‍යව ශූන්‍ය කල්ප. එවැනි කාලයක මේක ඇහෙනවා. ඉතින් අපිට නිතරම ඇහෙන්නේ තා අපි ඒක ගණන් ගන්න නැති වුණාට ඒ ධර්මය ඇහෙනකොට ඒ ප්‍රමෝදය පහළ වෙනකොට Tamanට තේරෙනවා නම් මේ පෙර කළ කුසල කර්මයක ආනිසංස වාරයක් මේ ඇවිල්ලා තියෙන්නේ. බණක් අහන්න හම්බුණා. එනකොට තමන්ගේ හිත කුල්මත් වෙන ගතියක් තියෙනවනම් ප්‍රමෝදය කියලා කියන්නේ තරුණ ප්‍රීතියට ඒක ප්‍රීතියක් බවටපත් වීම තමයි මේ ධර්මයේ අහගෙන ඉන්නකොට ඉන්නකොට වෙන්නේ. ධර්මයේ අහනකොට ප්‍රමෝදය පහළ වෙනවා. අර්ථ සංවේදී ධර්ම සංවේදී බණහනකොට පාමුජ්ජං ජායති කියලා තියෙනවා. ප්‍රමෝදයක් පහන ප්‍රමෝදය කියලා කියන්නේ කුල්මත් කරන ගතියක් වෙනවා. හිත අලුත් කරන ගතියක් වෙනවා. හරියට සිල් රැකපු නැති එකන සිල්යක් රැක්කා වගේ බණක් අහනකොට. අන්නේ ප්‍රමෝදය තමයි ඒ ප්‍රමෝදයේ පැවැත්මට තමයි ප්‍රීති කියලා කියන්නේ. කඩා ගන්න නැතුව ඒ ප්‍රමෝදය යනවනේ ඒක කස කැවෙනවා. Java කැවෙනවා. Java කැවෙනකොට ප්‍රීතියක් වඩ පහත් වෙනවා. පිනා යන ගතියක් එනවා. කොච්චරද කියනවනම් තමන් රූප බලලා, ශබ්ද අහලා, ගඳ බලලා, රස බලලා, පහස ලබලා එන ප්‍රීතියකට වඩා අර නිර්ාමිෂ පැත්තට ගිය ප්‍රීතියක් එන්න පටන් අර ගන්නවා මේ ධර්ම ශ්‍රවණයේදී ඒක කතිකයන් මහන්තේගේ දක්ෂකමක් තියෙනවා. නමුත් මේ කියන විදියට නම් අහන්නගේ දක්ෂකම තියෙනවා. අහන්නට හරි බණ ඇහෙනකොට පමති සත්ත පීති ජායති. පීති මනස කායෝ පසම්බති. ඒ ඒ ප්‍රීතිය කය මනස දෙකේ එනකොට හිත හේමම තැම්පත් වෙනවා නිකන් වාක්ෂේපයක් තැම්පත් වෙන්න වගේ පසම්මනේ කියලා කියන්නේ සංහිඳෙනවා කියන එක. ඒ සංහිඳින ආවහම අර ධර්මයට මේ පුද්ගල නතු වෙනවා. ඒකටම කන දීලා අහගෙන ඉන්නවා. ඒ විදිහට ඇති වෙන මේ පස්සද්ධියේ අනුව තමයි ඒ කෙනාට සුඛය. ඉදුම් හිටුම් පහසුකම ලැබෙනවා. Taman උලක්කෙට හිටියත් ගලක් උඩ හිටියත් මොනම බරක්වත් තේරෙන්නේ නැහැ. කියලා තිනවා ලංකාවේ වෙච්චි ওই රස වහිනී වගේ සංගරාවල තියෙනවා. ඒ දවස්වල තිබිලා තියෙනවා මේ ආර්ය වංශ ධර්ම දේශනා කියලා සුවිශේෂම හාමුදුර කෙනෙක් තෝරාගෙන රජුරු අනුග්‍රහ කරලා තැන් තැන් වල ආර්ය වංශ සූත්‍ර දේශනා උගන්වනවා. ඒක සුවිශේෂී දෙයක් ලංකාවේ තිබිලා තියෙනවා. දැන්ට සෙල්ලිපි තියෙන ඔය <clears throat> ලැබුවට ගඳ බැලි ගලපත්තේ තියෙන ඒ වගේදී විශේෂයෙන්ම රුණු කරේ තිබිලා තියෙනවා. අශෝක ලිපි වලත් විශේෂ සූත්‍රයක් වශයෙන් සඳහන් කර තිනවා අලිය වසා කියලා ආදිවංශ සූත්‍රයේ. ඒ බණ කියන බණ අරියවංශ බණ පොළවල් වල විචි දේවල් ලංකාවේ මුළු රසවාහිනී පොත pāli භාෂාව වශයෙන් කරන හැම රටකම දන්නවා. ඒක හාමුදුරු කෙනෙක් යනකොට අරිවංශ සූත්‍ර දේශනා කරනවා මාස 3කට සැරයක් 6කට සැරයක් කරනවලු. මේ ශාන්ති යනකොට සෙනඟ පිළිලා. ඒක මුළු රාත්‍රියේම කියනවා. ඉතින් ඒක ගල්තලාවල් හදලා ආසනය සකස් කරලා ඒ මිනිස්සුන්ට අහලගම් නිින්දගම් දීලා තියෙනවා එනේ නායට උපස්ථාන කරන්න ඕනේ මාතායට සරයක් විතර කියවනවා මේ ශාන්ති අනකොට සියලු දෙනාම කන්‍යෝ මාගෙන හිත නමාගෙන බණ අහනවා මේ ශාන්ති හිතලා තියෙනවා දැන් මං ගියොත් සංඝයා වහන්සේ නමක් වශයෙන් තැනක ඇවිස්සෙනවා මේ ශාන්ති නිසා පඳුරක් අයිනේ පාත්‍රය තියාගෙන බණ අහගෙන ඉන්නකොට විශාල වේදනාවක් ඇවිල්ලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේට තේරලා තියෙනවා ජීවිත තර්ජන මට්ටමේ වේදනාවක් කියලා ඒ සංසේ ඒත් හිතවල දැන් මම මෙතන කෑ ගැහුවොත් එහෙම එතන ගැවිස්සෙනවා. බලනකොට විශාල පොළඟෙක් ඇවිල්ලා ගහලා. එතකොට ඒත් එකම බනටත් හිත යනවලු මේ කිලි පොළනවලු ඇඟ මෙහි පැත්තෙන් පොළොන් විසනක් වෙනවා මේ පැත්තෙන් ප්‍රීති ප්‍රමෝජ්ජ පහල වෙනවා. මේ මංස මේ ආමුතු කරලා තින්නේ අර පොළඟ අරගෙන පාත්‍රයට දාලා තවිකෙන් වහලා පාත්‍රේ නමලා තියලා බනහනුවට හිතාගත්තලු මේ බන හරිනම් මේ ප්‍රීති ප්‍රමෝදේ හරහා විස බහින්න ඕන. ඉතින් මේ සංස උදේ වෙනකම් බණනකොට මතක නෑ පොළොංග කාපු දැන රිදෙනවා බණ ආල ඉවරලා පස්සේ උදේ වෙනකොට ළඟ තියෙන පන්සලට ගිහිල්ලා තියෙනවා ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා මේ කැඳ ටිකක් දුන්න වළඳලා ආගන්තුක සත්කාර කරා ඊට පස්සේ ගිහිල්ලා කියනවා අනේ මෙහෙමයි මට මේ රෑ මෙහෙම වැඩක් වුණා විස ශරීරේ මට පොළොංගෙක් ආවා ඊට පස්සේ කියනවා පිස්සු කතා කරනද ඔය පොළොංගෙක් කරන ඔහම ඉන්නේ කොහොමද මේ ඉන්නේ පොළොංග හරිම විසෙව් කවදාකවත් ඉන්න බෑ පොළොංග කාපු ගමන් මේ ශ්ලේෂ්මල බටක ඔක්කොම පුපුරනවා. එහෙන් ලේනවා, නාසයෙන් ලේනවා, ලිංගෙන් ලේනවා, වකුගඩු ඇතුළට ලේ යනවා, බඩට ලේ යනවා, ඔක්කොම පුපුරනවා. වෙන්න බෑ කියලා. ඒ ශාන්ති කිව්වලු ඇත්තම තමයි ඒ තරම්ම වේදනාවක් ආවේ. නමුත් මේ බණට ඇතිවෙච්ච ප්‍රමෝදය, බණට ඇතිවෙච්ච ප්‍රීතිය, බණට ඇතිවෙච්ච පස්සද්ධිය සුඛේ නිසා මේ කිලිබැලීමක් ආව ඇඟේ. ඒ නිසා මට විස කැවුන්නේ අර හැමදෙරෝ කොහොණක් අපිලිගන. ඊට පස්සේ පාත්‍රය අරලා පෙන්නුවා. පොළඟා එතකොටලු පිළිගත්තේ මේ පොණගෙක් කාලයි කියලා. ඉතින් ඒ ඔක්කොම ගෙවෙනවා. ඒ ඔක්කොම මේ අර ධර්මයේ අහනකොට ඇති වෙන ප්‍රීති ප්‍රමෝද වලින් නැති වෙනවා. තවත් කතාවක් තියෙනවා මම කියන්නම් මොකද ඕගොල්ලෝ කතා අහන්න තාතනේ දානත් එක බෑ එකමාර විතර යනකොට බණ අහනකොටත් එපා වෙනවනේ. අම්මයි තාත්තයි ගියාලු අරිවන්ත පත්‍ර දේශනාව අහන්න බඩදරු අම්මා දුව ගෙදර තියලා කිව්වලු තේ තුයි එන්න එපයි කියලා. يعني යන්න තිනවලු වැවකින්. ඉතින් ඒ හැන්දකොරේම වැව් තොටුව ඔක්කොම සෙනඟ දාන එහා පැත්තට ගිහලා ඒ මනසත් බනහනවලු. අරාම් මණ්ඩි ඉදිරිටලා කල්පනා කරට ඉන්නම බැරිලු. බඩදරු අම්මා. ඊට පස්සේ හිතාගත්තලු අම්මත් බැන්නා තාත්තත් බැන්නා යන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් යන්න බෑනේ ඔරුවෙන් එකට වෙන්න ඕන. බඩේ දා බබා. යාළු යන්න පුළුවන් තරම් වතුර බෑන කියලා රෙදි ටික ගලව ගත්තලු. ගල්ලා පිටේ තියලා බැඳගෙන දැන් පීනනවලු. පීනනකොට මොකෙක් හරි ඇදිලා එනවා තේරුණාලු. කිඹුලෙක් ඇවිල්ලා මෙම මේ කලව ඇල්ලුවාලු. අල්ලනකොටම මෙයා හිතාගත්තලු මම බන සත්‍ය නම් බුත කන්න බෑ. කියනකොටම මේ ඇඟ කිලිපොළන ගාන කිඹුල කට ඇරියා. අල්ලපු කට ඇරියාලු. දැන් මේ අම්මන්ට දන්නවා දැන් ටිකක් වැඩේ ඩේන්ජරස් කියලා බඩ මේ ගැඹුරට පීනගෙන යනකොට කිඹුල දෙවෙනි සැරේත් ඇල්ලුවලා ඇවිල්ලා. අල්ලනකොටම අදිෂ්ඨාන කරාලු මම යන්නේ බනහන්න ඕන වෙන දෙයක් වෙච්චාවයි උඹට ඕනම් කාපන් කියනකොට ඇඟ ඇතුලේ අර ඔය ප්‍රීති ප්‍රමෝදය එනකොට මේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් එන්නේ. ඇඟ ඇතුලේ කිලිපීමක් එනවා. ඒ කිලිපිලි වෙනකොට උණ බහිනවා, දත් කැක්කුත් නැති වෙනවා, කොයි එකක් නැති වෙනවා. කිපුල දෙවෙනි සැරේටත් කට ඇරියන. තුන් සැරේත් ඇල්ලවල තුන් සැරේත් වැඩිම කරනකොට ඒ ගොඩලු. තනිපනි ගාන කියලා බණ අහනකොට උදේ පාන්දර අම්මයි තාත්තයි දැකලා හොඳටම බයින පටන් ගත්තලු තිතේ ඉන්න එපයි කියලා නේද ගියේ මොකද්ද මේ කරන්නේ ඊට පස්සේ අම්මා කියන දෙත් ඇත්ත අපච්චි කින්දෙත් ඇත්ත. මේක අවුරුද්දකට සැරයි එන්නේ. මට මොන විදියෙන්වත් ඉන්න බෑ. ඒක නිසා උඹ ආවේ කොහොමද? මං ඔරුව පීන මේ මේ පීනලා ආවේ. ඉතින් අම්මයි තාත්තයි ඔයගොල්ලෝ කවදාකවත් වෙන්න බෑ. මේ බඩදරු අම්මා කෙනෙක් මේ වැවක් පීනනවා කිව්වා. ඊස්කේසු නෑ නෑ. මෙහෙමයි උනේ. මම වතුර පුළුවන් තරම් බහිනකම් ගිහිල්ලා එන්න එන්න එන්න ඇඳුම් ගැලෙව්වා. වල රෙදි පොට්ටිය බැඳගෙන පිටේ බැඳගෙන පීනවා. අම්මා විශ්වාස කරන්නේ කිඹුලා කෑවා මගේ කියලා. ඇත්තනේ යක්ෂ යෝගේ ඇටි කිඹුල ඉන්නවනේ යෝගේ දන්නවනේ කියලා මෙහෙම බලන්න කියලා කකුල පෙන්නවලු. දත්තල්ලෝ පාරේ එහෙම තිබුණලු තුම් පොලක. ඉතින් ඊට පස්සේ අම්මට තාත්තට තියෙනවා මේ බණ අහන්න තියෙන මන අපේ. ඒ වගේ මේ සඳහා තියෙන මේ අපකැපවීම දිහා බලනකොට ඒ අදිෂ්ඨාන ශක්තිය සාමාන්‍ය ඔය ප්‍රමෝද මට්ටමේ ඉන්නේ ප්‍රීති මට්ටමේ ඉන්නේ පස්සද්ධි මට්ටමේ සුඛ මට්ටමට යනකොට මේක කැට ගැහෙන්න පටන් ගන්නවා. මේ අදිෂ්ඨාන ශක්තියක් එනවා ඕන දෙයක් වෙනකොට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගතිය නිකම් අදිෂ්ඨාන කරපමණින් එන්නේ බණ අහනකොට වෙන ප්‍රීතිය, බණ අහනකොට වෙන ප්‍රමෝදය, බණ අහනකොට එන මේ පස්සද්ධිය, බණ අහනකොට මේ සුඛය ඒ කෙනාට බණ අහන්න යන්න කල්ලාතුම තේරෙනවා මොන්න જાතියෙන් හරි කළා මේක අහන්න ඕනේ මේ පාවුල ගෙදර ඉන්න මිනිස්සයා අම්මයි තාත්තා ඒ වගේ තීල ගියාට පස්සේ සාදුනාදේ ඇහිලා සිතුල් පව්වේ මළුවේ ගිහිල්ලා පහළ වුණා කියලා කතාවකුත් තියෙනවා. ඒ වගේ යන ගත්තොත් හෙට උදේ වෙනකම් බණ කියන්න වෙනවා. කෙසේ නමුත් ඒ තරම් 이르දි ප්‍රාතිහාරය කරන්න පුළුවන් මේ බණ අහනකොට කන් යොමාගෙන නිතනමාගෙන සද්ධර්මෙ වෙන්නත් ඕනේ. ඒක මේ නෛර්යානික සද්ධර්මෙ වෙන්න ඕනේ. බයිලා අහන්නයි මයිකල් ජැක්සන් අහනකොටත් ඕව වෙනවා. මේ මිනිස්සුන්ටත් හොඳට කරන්ට් එක නැගලා කෑ ගහගෙන දඟලනවා චිත්‍රපටයක් ඕනනම් බලන්න උදේ වෙනකම් වියදම් කරනවා මිනිස්සු. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කරන්නේ සත්තා ධර්මං දේශේති. එහෙම නැත්නම් සාසුන් වහන්සේගේ සබ්‍රක්‍මචාරින් වහන්සේ නම ධර්මයේ දේශනා කොට මේ දේ වෙනවා නම් ඒක විමුක්තායතන ශීර්ෂයක් වෙනවා. ඉතින් හුඟ දෙනෙක් හිතන්නේ විමුක්තායතන ශීර්ෂයක් කියලා නිවන් දකි කියලා. නිවන් දකීම තමයි ඒකේ ශ්‍රේෂ්ඨ අර්ථය. නමුත් ඒ හිතේ අසහන චිත්තක්ෂණේ නැති වෙනවනම් මේ ඉඳගෙන ඉන්නකොට තියෙන වෙහෙස නැතුව මේකට නතු වෙන්න පුළුවන් ගතිය එනවනම් ඒක තමයි ප්‍රමෝදේ කියලා කියන්නේ. ඒක තවදුරටත් වඩා ගන්නකොට තමයි ප්‍රීතිය පහළ වෙන්නේ. ඊට පස්සේ තමයි පස්ස. ඊට පස්සේ සුඛේ. ඒ සුඛෙන් තමයි සමාධිය එන්නේ. ඒ සමාධිය තමයි නිවන් දකින්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට බණ අහනකොට නිවන්ම නොලැබුණත් මේ බණ ඇහිීමේදී ඒකට සතිය යොමු වෙන ගතිය තියෙනවනම් අප්‍රමාදී යොදු වෙන ගතිය තියෙනවනම් එළඹ පෙළඹ වාසය කරන ගතිය එනවනම් ඒක නට කායිකවත් අහන දෙයක් නෑ මේ බණ නෛර්යානිකද මේ ධර්මයේ කෙලෙස් නැති කරන තැනට යනවාද මේ ධර්මයේ අහනට කෙලෙස් කුසල් සිද්ධ වෙනවද කියලා Tamanට ඇතිවෙච්ච ප්‍රීති ප්‍රමෝද ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා බණ අහලා අහලා පුරුදු වෙච්ච කෙනාට මොන්න පාඩුවක් සිද්ධ වුණත් එයා ඒ අර නෛර්යානිකව එහෙම නැත්නම් අපි කියන නිර්ාමිෂෝ ලැබෙන සුඛයට ඇදිලා යන ගතිය නිසා යක්ෂයොත් බනහලා තියෙනවා. සර්පයොත් බනහලා තියෙනවා. මිනිස්සුයොත් බනහලා තියෙනවා. ඒ බනහීමේදී ওই වෙන්න ඕන විප්ලවය සිද්ධ වෙනවා. ඒක නිසා මේ බණ අව탁සිරු කරන්නත් එපා. ඒ වගේම තමයි බණක් අහන වෙලාවේදී ඒක වෙන වැඩ කරන ගමන් අහනවට වඩා පුළුවන් තරම් ඒ සඳහා තැදී පැහැදී හිටගත්තොත් එහෙම නැත්නම් මුළු හදින්ම දෝතිම්ම බනහන්න ගියොත් වෙනසක් ඇති වෙනවා. නමුත් ඒකට ධර්මදේශනා સમાપ્ત කරමින් මට කියන්න තියෙන්නේ පෙරපින් තියෙන්න ඕන. අපිට ඒක කරන්න බෑ මොකද බනහන වෙලාවෙත් අපිට වැඩ කරන්න වෙලා තිනවා අපේ කර්ම. බන ඕනේ අපිටත් යන්න ඕනේ බෑ. ඒක නිසා හුදුවට පිනක් දහමක් කරන වෙලාවෙ මතක තියාගන්න මට ඒ වගේ විමුක්තායතනට යොමු වෙච්ච වෙලාවේ මට මේ එහෙම් මෙන් අතුරු කරදර නැතුව අඩු ගානේ බණක් අහන වෙලාවේ එහෙනම් ඉතිරි වැඩ කරන වෙලාවදී මට හුදි කලාව ලැබේවා. මට විවේකේ ලැබේවා. මට මේ හිතේ පිරිච්ච ගතිය ලැබේවා කියන එක පතනවා මිස මට මේ විසාකා වෙන්න ලැබේවා, බෙන්ස් කාර් එකක් ලැබේවා, ෆ්‍රිජ් එකක් ලැබේවා කියන යන්න ගියොත් ඒක ෂුවර් හම්බ වෙනවා. ඒකේ අහන්න දැන් මොකද මේ බරපතල කුසල්? ඒ වෙනුවට අපි නෛර්යානිකව පතනවා නම් මම මේ විමුක්තායතන ශීර්ෂයකට යොමු වෙච්ච වෙලාවේ මට කිසි බාධාවක් එන්න එපා. මට උදේකලා වේවා. මට විවේකයේ වේවා මට පිරිච්ච ගතිය වේවා කියලා ඒ වගේම කාගරි විමුක්තායතන පාරකට යනකොට කද්දාවත් අකුල් හෙලන්න එපා. අපි දන්නේ ඒක කොහෙද වෙන්නේ කියලා. ඒ නිසා සාසනික වැඩ කරනකොට අපි දැනගන්න ඕනේ බණ අහනකොටත් මේ කටයුතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ බණ අහන වෙලාවේදී දෙකට දෙතෑවර කරන්නේ නැතුව අන්‍ය වේත වෙන්නේ නැතුව ඒ කටයුත්තට යෙදීම ඒක සාසනික වශයෙන් ලොකු අලංකාරයක් තියෙනවා. ඒ වගේම අපිට හම්බෙන පොඩි ඉස්පාසුවක්. වෙන වැඩ කරන්නේ නැතුව ඒකට හම්බ වෙන එකම ලොකු ඉස්පාසුවක් ධර්ම ගෞරවයක්. ඒ නිසා මේකට අපි සාමාන්‍ය වචනෙන් ධර්ම ගෞරවයේ ඒ නිසා මැත්තේදී හෝ අපිට ඒ කටයුත්තකදී විමුක්තායතන සීතේ පැන්න වේලාවක අපිට හුදෙකලාව ලැබේවා අපිට විවේකී ලැබේවා අපිට හිතේ පිරිච්ච ගතිය ලැබේවා අද ධර්ම දේශනාවත් ඒකටම හේතු වාසනාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා පළවෙනි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.